ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවක් සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සියලුම දෙනා සාදු කාර්යයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්කවේ පටිච්ච සමුප්පාදෝ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කිරීමත් අපි අදත් සර්වඥන් වහන්සේ විසින් පටිච්චසමුපාද සූත්‍රලා දේශනා කරන විදිහට pāli පාඨයෙන් කොටසක් අද දවසේ මාතෘකාවසෙන් දෙතියාගත්තා. මේක සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය නිදාන වර්ගයේ ඉස්සරහා වගේ සඳහන් සූත්‍රය පටිච්ච සමුප්පාද සූත්‍රය මේක සර්වත්‍ය දේශනාවේ තාමත් ගැඹුරු උගන්වීමක් ඒ වගේම ලෝකයේ එදත් මෙදත් විසඳා ගන්න බැරි ප්‍රශ්නයකට උත්තරය මේ තුර ගැප් වෙලා තියෙනවා ඒක උදු මූලධර්ම මේ උත්තරේකුත් පමණක් නෙවෙයි මූලධර්ම වාසික උත්තර සපයනට අමතරව ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ඒ ප්‍රත්‍යක්ෂ කරන්නා තුල හැබැයි හැබැයි වෙනසක් ඇති කරන්න පුළුවන් තරමේ ලොකු බලයක් ලොකු හාස්කමක් තියෙන ඉගැන්වීමක් මේ පටිච්ච සමුප්පාද. මේකෙන් සපයන්නේ උත්තරේ මේ ලෝකයේ හටගැන්ම ආරම්භකේ කොහෙන්ද කියන එකයි. ඒක සාමාන්‍ය ලෝකයේ අන්‍ය ආගමික ගන්නකොට නිර්මාණවාදයක් ලෝක නිර්මාණවාදයක් නිර්මාපකයෙක් සර්බලධාරී සියලු ව්‍යාසාප ව්‍යාපී සියලු දන්නා වූ සියලු බලතලත් ආවුත් ඒකී වූ නිර්මාපකයෙක් ගැන සඳහන් කරනවා. ඉතින් එතකොට ඒක මූල හේතුව මොකද එimhe නිර්මාපකයාගේ මූල හේතුව මොකක්ද කියන ප්‍රශ්නේ ඉබේම වගේ මේ දර්ශනෙට විස්තර කරන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක බොහෝ විට ඇදහිල්ලට යට කරන්න වෙනවා. නමුත් ඒ වෙනුවට සර්වජන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය සියල්ලෙහි හටගන්න ඒ වගේම ඒ හට ගැනීමෙන් ඇති කරන දුක්ඛඳ විතරක් නෙවෙයි ඒ දුක්ඛඳ ගෙවන් කිරීම සඳහා නිරෝධයත් මේ මාර්ගය හරහාම විස්තර කරනවා. නිසා බොහොම බුද්ධ දේශනා කියන ගැඹුරු හර පද්ධතියක් විදිහට තමයි පෙන්වන්නේ පටිච්චසමුපාදේ. ඒකේ අදහස කරන්නේ ඉති ඉමස්මින් සති ඉමස් ඉදං උපජ්ජති ඉමස් උපාදා ඉමං උපජ්ජති ඉදං නිරෝධා ඉමස්ස නිරෝධයි දන් නිරුද්ධති ආදි වශයෙන් මේ ඇතිකල්ලි මේ වන්නේය මේ හට ගන්නා කල්ලි මේ හට ගන්නේ කියන දප්පච්චේතාවය කියලා මේකට කියනවා සිංහලෙන් නිසා හට ගැනීම කියන පදේ සඳහන් කරනවා. ඉතින් මේ විදිහට ඒකේ මූල ධර්මය පෙන්ලා දීලා ඒක ගිනහැර පෑම පිණිස ඉදිරිපත් කරන ද්වාදසාංගය තමයි සාමාන්‍ය සාමති වශයෙන් ප්‍රසිද්ධ. ඒකෙන් කොටසක් තමයි ඉදිරියෙන් තියාගත්තේ අවිජ්ජාපච්ච සංඛාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං ආදි වශයෙන්. ඉතින් ඒකෙදී ඊයේ අපි මේ විඥානය නිසා නාම රූප හට ගන්නවා කියන කොටස හැකිතාක් දුරට භාවනා කරන්නේ පැත්තෙන් අස්පනා පිට පරියන්කේකදී අත්දකින්න පුළුවන් ක්‍රමයකට සාපේක්ෂ කරලා විතර කරන්න උත්සාහ කළා. ඒකට හේතුව සාමාන්‍ය පොතක් දිගාරලා බැලුවොත් මේක විස්තර කරන්නේ මේ ජීවිතයේ මරණයේදී විඥානය ගිලිහිලා ගිහිල්ලා ඊගාවට තියෙන නාම රූපේ දැසගත්තට පස්සේ ඒක පටිසන්ධි විඥානය කියන ක්‍රමයටයි සම්මත අර්ථකථනය තියෙන්නේ. එතකොට මේක අවබෝධයේදී මේ ජීවිතෙන් ගිලින මොහොත සහ ඊගාව ජීවිතේ හට ගන්නා තන අතරමැද ප්‍රත්‍යක්ෂ කළ හැකිද නැත්නම් භාවනාවකින් මාර්ගඵලයක් ලබන වෙලාවේදී මේක සාන්දෘෂ්ටික වශයෙන් හෝ අකාලික වශයෙන් ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්ද කියන මේ උදාහරණ ඇතුළේ උනා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මීට වැඩිය මේකෙම තවත් සූක්ෂම වූ අර්ථකථනයක් මේ හිතක චිත්තක්ෂණයකට ඊගා චිත්තක්ෂණ මාරු වෙනකොට සිදු වෙනවා ඒකේ තක්ෂුත්‍ර මට්ටමේ සිද්ධ වෙනවා අර විශාල මට්ටමේ සිදුවෙන එක. ඉතින් අපි මේ විපස්සනා භාවනාවකදී අර්ථ දෙනකොට ඒ පුළුවන් තරම් බලනවා මේක චිත්තක්ෂණය කියලා ඉබේ චිත්තක්ෂණයට මාරු වෙනකොට මේ සිදුවෙන විඥානය නිසා ඒ නාම රූප හට ගැනීම කියලා. එතකොට ඒ විඥානය නිසා නාම රූප හට ගන්නවා කියනකොට මේ දරුවෙක් ප්‍රසූත කරන වාගේ යමක හට ගැනීමක්ද නැත්තම් මේ තියෙන දේවල් වලින් එකක් යෝජනා ස්ථිරත්වයෙන් වළංගු කර ගැනීමක්ද කියන දෙක තමයි අපට කියන එක තමයි අපට මෙතනදී වටහාගත යුතු වෙන්නේ දුෂ්කරතාවයකටපත් වෙන්නේ වටහා ගන්න පුළුවන් ද කියන එක. විදර්ශනාක් වශයෙන් ගත්තේ අපි සක්මන් කරගෙන ඉන්නකොට ආයේ පවත්තන හිත එහෙම නැත්නම් විඥාණය කාය විඥාණය වශයෙන් සඳහන් කරනවා. ඒක ඊගාවට ආදිචේකදී හිත පිට යෑමකදී රූපයක් නිසා සද්දයක් නිසා වේදනාවක් නිසා කාය විඥානයේ වෙනුවට චක්කු විඥානයක් වාට මාරු වෙනවා සෝත විඥානයක් වාට මාරු වෙනවා අනිත් මාරු වෙනකොට මේ තිබිච්ච නාම රූප පද්ධතිය එතනම ඡේ වෙලා අලුතෙන් ඇහි බැලීමේ වෙන නාලිකාවකට විඥානයේ බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. දැන් ඇසීමේ නාලිකාවට වෙනස් වෙනවා. ඒතර බැලීමේ නාලිකාවට නැත්නම් බැලීමේ පැත්තට යනවත් එක්කම වර්ණ රූපය කණේ උපය දෙක ඊටමත් වැදගත් නැත්නම් මුලිච්ච වෙන මොන දේ පාටපත් වෙනවා. ඇහිමේ පැත්තට එහෙම යොමු ශබ්ද තරංගයක් කණේ උපය මුලිච්ච වෙනවා එල්ල වෙනවා. ඒ වෙනුවට කරමින් ගිය පයේ තිබිච්ච කාය විඥානේ ගිලියමත් එක්කම පයේ තිබුණු දැනුම හෝ පොළොව පිළිබඳ දැනුමේ අපි සමගන්න. සමගන්න සිද්ධ වෙනවා. මේක නැති වෙනවත් එක්කම අතෙන් හිත මාරු වෙනවා. මෙන්න මේ මාරු වීමේදී ඉස්සර වෙන්නේ විඥානයේ නිසා මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියලා ඊගාවට පහළ වෙන ඇහැ හෝ රූපය සද්දේ හෝ කන වළංගු භාවයටපත් වෙන්නේ යෝජනා ඉස්තරත්වයටපත් වෙන්නේ මනස ඒක තෝරගත්ත නිසා. තෝරගන්නවත් එක්කම ඒක වළංගු භාවයටපත් වෙනවා. මේක සාමාන්‍ය ලෝකයේ තියෙන සම්මත ගොරෝසු දෙයක් එක්ක ගත්තොත් ඉස්සර රජ කාලේ තිබිලා තියෙනවා ස්වයංවරය කියලා විවාහ ක්‍රමයක්. කුමාරයෙකුට කුමාරිකාවන් තෝරා ගැනීමේදී රාජ්‍ය සම්මත ක්‍රමයක් තමයි ඒ අදාළ අපේක්ෂිකාවන් නැත්නම් කුමාරිකාවන් ගොඩක් ඉදිරිපත් කරලා ඒ කුමාරයාට ඒක ස්වයංවරී කියලා තමන්ගේ රුචි අනුව තෝරන්න ඉඩ දෙන්නේ. ඒ තෝරපු යම් කිසි කෙනෙක් වෙනවාද එයා මහේෂිකාවක් බවටපත් වෙනවා. ඒ කිසි නැති කට්ටිය නිකම් නිකම් මේ පරිදිච්ච අපේක්ෂිකාවන් අපේක්ෂිකාවක් බවටපත් වෙනවා. එහෙම නැත්නම් අපි ඔය පොඩි කාලේ පොඩි උන්ට ඉඳුල් කට ගන්න දවසේ ඒ පොඩි එකා කැමති දේවල් ගොඩාක් වටේට තියලා පොඩි එකා මැදින් ගෙනක් තියෙනවා. ගෙනත් කියලා යා මොනවද තෝරන්නේ කියලා. අකුලන්නේ මොකද්ද කියලා බලලා ඒ අනුව ඒ ඉදිරි ගමන ගැන දෙමාපියෝ අදහසක් ගන්න. ඉතින් මේ වගේ තෝරන්න දුන්නාම ඒ තෝරන දේ ඒ සිද්ධියේ දිදුලන දේ බවට බලවත් දේ බවට බලංගු දේ බවට යෝජනා ඉස්තර වෙච්ච දේ බවටපත් උනාට පස්සේ කතාව යන්නේ ඒක දිගේ විතරයි අනික හරි ඔක්කොම අපේ මතකයෙන් අවධානය ගිලිහෙනවා ඒක මෙන්න මේක කොයි එක තෝරනවද කියන එක අහම්බයක් නිසා කොයි එක තේරෙනවද කියන එක පූර්ණ නිගමනයට බැරි නිසා අපේ ජීවිත හරිම සුන්දරයි හැම වෙලාවකම. හැම වෙලාවෙම මේ වගේ අපිට විකල්ප අවශ්‍යයක් තියෙනවා කොයි එකද තෝරන්නේ කියලා. ඉතින් ඕක කියනකොට මට මතක් වුණා hina වෙන්න කතාවක්. මේකට මම හිතුවා අල්ලලයි කියලා. ඒක කුමාරයෙකුට රජව කෙනෙකුට හිටියලු මේ විසුණුනාස්ලා උඩකින් මෙන්නදී කුමාරිකාව හය දෙනෙක්. 6 දිනක් ඉඳලා තියෙනවා. 6 දිනාම විවාහ ප්‍රාප්තයි. ඒ කියන්නේ හොඳ කලවයස ඇවිල්ලා ඊට පස්සේ රජුරෝ ප්‍රසිද්ධ කරාට පස්සේ වෙන දේශයකින් ආවලු ඉතාමත්ම ලස්සන කඩවසන් කුමාරේ අනංග කුමාරය කියලා. පස්සේ රජුරෝ අර 6 දිනාට කියලා තියෙනවා. ඔගොල්ලෝ යම් ආකාරයකින් හිටියොත් ඒ කුමාරයාගේ හිට ගන්න පුළුවන් දේ ඒ ආකාරයට ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මේ 6 දෙනා ඒ කුමාරයා එන දවසේ එක කුමාරිකාවක් ඊටාමත්ව දක්ෂයිලු ඇඳුම් අහන්න එයා ලස්සන ඇඳුමක් අඳගෙන හිටියලු සිත් පැහැරගන්න. අනික කුමාරිකාව දක්ෂයිලු ගේ දොර රෝබ් ආණ්ඩ ගෘහාලංකාරයට. එයා ඊටාමත්ව ලස්සනට ඒ හමු වෙන කාමරේ හදලා තිබ්බලු සිත් පැහැරගන්න විදියට. අනිත් එක නයි තාමත්ම දක්ෂයිලු උයමනට එයා හදලා තිබුණලු බොහොම රසවත් මිහිදී. අන්තිම දක්ෂයලු ගාඩන් එක හදන්න යා ලෑන්ඩ්ස්කේප් කරලා දීපලු. එනකොට බොහොම ලස්සනට හික් ගන්න. එතකොට මෙහෙම මේ විදිහ එක එකන හදලා දැන් ඉතින් කුමාරයා ආවලු. කුමාරයා ආපුවාම අනිත් එකන බොහොම දක්ෂයලු වාගන්තු කැම් පිළිගන්න. එයා ගිහිල්ලා පිළිගත්තා. අනිත් එකන එක එක පෙන්වුවාට පස්සේ කුමාරයාට ඒ හැම කෙනෙක්ම ගිහිල්ලා කුමාරයා ඉදිරිපිට ඒ රංගනේ රඟපාලා කිව්වලු ලෝකේ කවුරුහරි ඉන්නවනම් හොයන්න කියලා මට වැඩි ආගන්තුකයන් පිළිගැනීමේ දක්ෂයි. ඉතින් කොහොමද තේරෙන්නේ අත් වශයෙන්ම මේ ආගන්තුකයන් පිළිගන්නේ කියලා බොහොම දක්ෂයි. ඊට පස්සේ ඇඳුම් අඳගත් එකනා කියලා කිව්වලු මෙන්න මම මහගත් ඇඳුම මමත් ලස්සනයි. ඇඳුම් වලින් මට වැඩි මහාන පුළුවන් කෙනෙක් ලෝකේ ඉන්නවා කියලා. පාර පිළිගත්තලු නැහැ කියලා. නැහැ කියලා ඉතින් පාර හිත ගත්තා. අනිත් එක නෑ කිව්වලු මේ මම මේ කාමරේ හැදුවේ ඉන්ටීරියර් ඩෙකොරේෂන් එක මේක වැඩි ලස්සන හදාන්න පුළුවන් එකක් චාම චාම් නේ රජ ගෙදෙන්නේ බෑ. ඒ කැම දීපෙක් නයි ගොල්ලම මම යුවේ කැම කාලා. ඉතින් වත්තේ යන හණේ කන ගිහිලා කිව්වලු මේින් වැඩි ලෑන්ඩ්ස්කේප් ඊට පස්සේ බලන් ගියාම එක කුමාරිකාව ඉන්නවලු බාලම එක්කන මොනවාක් කිව්වේ නැති. ඉතින් කුමාරයා ගිහිලාවලු දැන් එක එකන ඔයා මොකද්ද දක්ෂ කියලා. ඊට පස්සේ මේ පස් දෙනත් එක්ක ඉන්න එක තමයි මගේ දක්ෂ. ඉති කුමාරය එහි කුමාරය තෝරගත්තා. ඒ වගේ තමයි විඥාණයටත් ওই 6 දෙනාම ඇවිල්ලා নানা ආකාර ඒවට කියන්නේ බහු රූප වලක් පාන. নানা ආකාරයේ විඥාණය උදුර ගන්න හදනවා. අපි අවධානයේ භාවනාව යනකොට වම දකුණ වම දකුණ කියන මේක හරි එක විදිහක නීරස වෙනවා ටික වෙලා කරනවා. ඒකට ඇහැ රූපත් එක්ක ගනුදෙනුවක් කරගෙන මුතම රූපයයි මේ වෙලාවේ පේන්නේ දැක්කේ නැත්නම් බලන්න ආය වෙලාවක් හම් වෙන ඔන්නක වැතක දාලා මෙහෙට එන්න කියලා ඇහැට අවධානය ඉබර. එතකොට අර භාවනා කර කර ඉන්න මූල කර්මත්තා නෙවෙනුවට ඇහි බැලීම බොහොම සීලාගයක් දනවන නවතාවයක් දනවන පැත්තට ඇද යන්නේ ඉති. එන්නකම කන ශබ්දයක් එක්ක සම්බන්ධ කරගෙන අර වගේම ප්‍රයත්නයක් ගන්නවා විඥානීය අවධානය ලක් කරගන්න ඒ ඔය අර බලන වම දක්නටත් වැඩිය අර යාර පෙන්වන්න හදන රූපෙටත් වැඩිය මම පෙන්වන්න හදන සද්දේ ඔබ වටිනවා මේක කලාතුරකින් වෙන සද්දයක් එන්න මගේ ගාවට කියලා. ඒකට නාසය ඊගාට දිව ඊගාට කය මේ කය කියන්නේ පය හැපෙන තමයි පිටතෙන් ඒ වගේම හිත විවිධ කල්පනා මේ දේවල් වලින් අර අවධානය ඉල්ලනකොට විඥාණය තාම එකක්වත් තෝරගත්ත නැති තාක්කල් විඥාණය පුදුමාකාර අධිකාරී ශක්තියක් තියෙනවා. අර හය දෙනාගෙම අද බල ඉල්ලුමට ලක් වෙලා ලොකු ඩිමාන්ඩ් එකක් එනවා. ඊට පස්සේ විඥාණය දැන් තෝරන්නේ මේ හය කොයි එකද කියනවනම් එකක් විශ්වාසය කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි. ඒක නම් 100 200ක් විශ්වාසය. තෝරන්නේම එක්ක තණ්හා වඩවන දෙයක්, එක්ක මාන්න වඩවන දෙයක්, එක්ක දෘෂ්ටි වඩවන දෙයක්. ඒ නිසා පුහුණුවක් නැති මනස කියලා කියන්නේ භාවිත මනසක් නැති දේ මේ වෙලාවට මේ කොයි අතට ඇදෙනවද කියන එක එන්නත යාගේ න්‍යාය එහෙම නැත්නම් කාගේ න්‍යාය පත්‍රයේද හිත වැඩ කරන්න බැලුවොත් එහෙම තන්නේ කරන මාර්ගපාක්ෂිකයි තන්නේ කරන කෙලෙස් වල දුවයි. ඉතින් ඒක නිසා අපි භාවනාවකදී බලාපොරොත්තු වෙන නරකයි මේ හිත ගිය දවසේම ආනාපානෙ දිගටම යයි. චක්මනේ වම දකුණු දිගටම යයි. නැත්නම් ඉදින්දා වැඩ කරනකොට සතිය ධාරාවක් විදිහට තියේ කියලා. වෙන්නේත් නැහැ, වෙන්න අවශ්‍යයක් නැහැ. අපිට දැනගන්න තියෙන්නේ හිතේ තියෙන මේ විදිහට මේ එලිපත් ඉන්න බලලා වගේ එහෙට පනින්ද මෙහෙට පනින්ද කියලා දැනගන්න ගතිය තියෙන තාක් දැනගන්න තාක් අපිට හිතන්න අමාරුයි විඥාණය ඇදහියක් අද්ද කියලා. නැත්නම් මට සුභසිද්ධිය පිරිසුදු තියෙන කියලා දැන ගැනීම වෙන කවුරු හරි අපිට කිව්වනම් අපි කියාවේ විශ්ව කතාවට මගේ හිත මට විශ්වාසයි මම වැඩ කරන්නේ මගේ හිත කියන විදිහට තමයි මේක මගේ හිතලුව මේක මගේ මන අපේ මට තියෙන එකම ආන වෛද්‍යවාදිකම තමයි මගේ මන අපිට වැඩ කරන්නේ කියලා අපි ඔලොමල වෙනවා ඒ වෙනුවට බුදුරජාන් වහන්සේවත් තමන්ගේ ධර්මජාතාඥාණයවත් ඇවිල්ලා විඥානයේ මෙච්චර චපල බවක් විඥානයේ මේ තරම් ෂට බවක් විඥානයේ මෙච්චර මායාවික බවක් කියන්නේ නැතුව කියන එක පේන්න. පේන්න ඇරීම සඳහා අපි කියමු ආනපන දුන්නා. නැත්නම් සක්මන් භාවනා දීලා ඉතින් මේ කරගෙන යනකොට හිත පිටපණිනවනේ. හිත පිටපණින එක ඒක ඉතින් අපිට මොනම තාලෙන්වත් නතර කරන්න බෑ. අපිට පුළුවන් ඉන්නේ වැඩි වැඩියෙන් හිත යොදන්න යොදන්න අර හිත පටිනක පයින් ගතිය දැක ගැනීම හෝ නැත්නම් හිත කීකර කරන අල්ලගත්ත වෙලාවේ අරමුණේ ටික වේලාවක් ආස්වාස් ප්‍රසවාසී මම ඊළඟට තියාගන්න ගන්න උත්සාහය තමයි. ඒක හරි යොදන යොදන කාලයට අනුව ප්‍රයත්නයට අනුව සමානලට වම දක්න අහුවෙන්න පුළුවන් චිත්තක්ෂණ කීපයක් ආනපානිය අහුවෙන්න පුළුවන් පිම්බීම හැකිලිම අහුවෙන්න පුළුවන් ඒ කොච්චර කරත් මේ හිත පිටපණින එක නම් මොන්න જાතියෙන්වත් නතර වෙන්නේ. ඒක නිසා අපිට දැනගන්න අවශ්‍ය වෙනවා මේ විඤ්ඤාණාම රූපච්ඡ මේ විඥානපත්‍ය නාම රූපං කියනකොට මේ හිත ඊගාවට වළංගු කරන්නේ ඊගාට යෝජනා ඉදිරි කරන්නේ කුමන නාම රූපේද කියන එක මේ චිත්තක්ෂණේ කියන්න බෑ. ඒක හරියට කියනවා නම් අහසේ වලා වලාකුළු බර වෙලා අකුණු විදුලි කොටන වෙලාවේදී බලාගෙන හිටියොත් ඒ වෙලාවේ කොටන විදුලියේ ඡාපය දුවන්නේ මෙහෙමයි කියලා කියයි. ඊ ගාවට විදුලි ඡාපය දුවන්නේ කීයනි චිත්තක්ෂණයේද කොයි දිහාටද කොච්චර බලවත්ද කොච්චර සද්දද කියලා කද්දා ගන්න කියන්නේ. ඒ මොකද මේ මේ අකුණු විදුලි කොටන්න චිත්තක්ෂණයකට කලින් හෝ ඒකට ලෑස්ති වෙච්ච ගතියක් අහසේ නැහැ. කොටල ගිය ගමන්වත් අහසේ කිසිම ලක්ෂණක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක විදුලි වේගයක්. විදුලි වේගයක්. ඒ වගේ තමයි විඥානය කොයි එක තෝරනවාද කියලා ගත්තාම මේ විඥානය තමයි ඊගාවට අපි සාමාන්‍ය සම්මතය දාලා බැලුවොත් වළංගු භාගයටපත් වෙන යෝජනා ඉදිරියටපත් වෙන නාම රූපය නම් කිරීමේ කටයුත්ත විඥානයේ විතර කරන නිසා නාම රූපත්‍ය විඥාන කියන මේක නම් නියම අර්ථකතනේ මේක භාවනාවේ බලතයි. මේක බොහෝ කල් භාවනා කරනකොට අත්දකින්න පුළුවන්. හැබැයි මේ දෙයක් බලන්නම් සතිය සති ධාරාව සති බලයක් බවට පත් වෙලා තියෙනවා. හිත කැඩීම පිළිබඳව සිත සලා ගන්න නැතුව ඉන්න ඕනේ. හිත හිත කලබල කර ගන්න අය. ඒ වෙලාවේ බලන්න ඕනේ හිත කැඩීමක් සිදු වෙන තැන විශාල ධර්ම කොටසක් තියෙනවා. මේ විඥානේ ගිල කොයි නාම රූපේද අඳුර ගන්න. නැත්නම් අනන්ත කුමාරයා කොයි කුමාරද තෝරන්නේ කියන එක ඒක අහන්නයක්. ඒ බුදුමිනි ස්වාමීන් වහන්සේ කියන්නේ අපි බුෆේ ඩයට් එකට ගියාට පස්සේ අපි ඒ ආ මේක ගොඩක් දේවල් තියෙනවා. මේ ගොඩක් ආහාර ජාති. අපි Tamange පිඟානට බෙදා ගන්න ටික Taman එක්ක යන සෞර්ධ්‍යයෙන් තීන්දුව වෙන්නේ. Tamange රුචි කාචුකම් හැදියට Tamange පෞෂත්වය හැටියට Taman කොටස් බෙදා ගන්න. ඊට පස්සේ මේකට ගිහිල්ලා හෝ හිතගෙන හොයින් කනකොට Tamanට රස දැනෙන්නේ තෝරගත්ත ටික විතරයි. ඒකලෙල අපි මේ මේෂෙන් කෑවයි කියලා කිව්වට අපිට ඇත්තටම මේෂෙන් ඊටාම ආහාරයේ සුළු කොටසක් තමයි රස බලන්නේ. රස බලපු කොටස පමණමයි බොක්කට යන ආවාසයට යන. ඒ ටික විත් තමයි දිරවන්නේ ඒකෙන් එන ඕජාව පමණමයි ශරීරගත ඒ කාබුදේ ඒ තෝරපු දේ තමයි අප්‍රත්‍ය දෙයක් නම් වේසකටපත් වෙනවා. ප්‍රත්‍ය වූ පෝෂණීය දෙයක් නම් තමයි ආහාරයක් බවටපත් වෙනවා. ඒක මේ පුද්ගලයා තමන් පිළිබඳව තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව උනන්දු කෙනෙක් උනත් ඇත්ත වශයෙන්ම තමගේ ශරීරයට සප්පායදී අසප්පායදී මොන මනසුටවත් කියන්න බෑ. විවිධාකාර නන්ලයිතු තියෙනවා මේ ලෙඩේට මේක හොඳයි මේ ලෙඩේට මේක හොඳයි කියලා මේ ඔක්කොම යෝජනා කරනයි සප්පාය අසප්පාය වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේම එකක් හැම චිත්තක්ෂණයකම තියෙන නිසා අපිට ආධ්‍යාත්මික වශයෙන් න්‍යාය පත්‍රයක් නැහැ කියලා අත්දක උත්සව පිළිගන්න. අපි මේ ආධ්‍යාත්මික ගමනේ, අපේ ආගමික ගමනේ, අපේ මේ සදාචාර ගමනේ මොනම විදියකවත් අපට න්‍යායකත්වයක් නැහැ. දෙක ඒක නිසා බලාපොරොත්තු සුන් වෙනවා සමහරවිට. නමුත් ඊගා චිත්තක්ෂණේ නිවන් දකින්න පුළුවන්කම මේ චිත්තක්ෂණය කොච්චර කෙලෙසුණත් සම්පූර්ණ විමුක්තයි. මොකද ඊගාවට හම්බෙන්නේ ආයෙත් කෙලෙස් නැත්නම් කිම් පටන් ගන්න. අරගෙන ඕක ශීඝ්‍රයෙන් කෙලෙස් පාටපත් වෙනවා. ඉතින් ඒ නිසා අලුතෙන් පහළ වෙන නාම රූපය. අපි හිතනවා මේ වම්මේ ධර්ම කිය කියා මේ කාය පොට්ටබ කාය විඥානෙ පැවතිච්ච හිත පොට්ටබේ පය වැටෙනකොට වැච්ච පොට්ටබේ බල බල ගිහිල්ලා ඇහි පහළ වුණා. දැන් රූපයක් පේන. පේන පොට්ටම සතිමත් වෙනවා කියලා හිතමු. අලුතෙන් දැන් නාම රූප වෙලා තියෙන විඥානීය නාම රූප විඥානේ තෝරාගෙන තියෙන යෝජනා ඉස්තර කරගෙන තියෙන දැන් කාය අයට වැදෙන පොළව නෙමෙයි. ඊවර නෙවෙයි. ඇහැට වැටිච්ච රූපයක්. ඒ රූපේ එන්නකොටම පශ්චාත්තාප වෙන්නේ නැතුව ඉරියාපත සංධියක් වුණා ඉතින්දි කලකොල වෙන්නේ නැතුව අවදි වුණා නම් ඒ යෝගාවචරයට ඉංගියක් වශයෙන් සර්වත්‍ංශේ සඳහන් කරලා තියෙනවා ඊ ගාවට එන නාම රූප වශයෙන් එන වර්ණ රූපය කියලා කොට අපි පාලියෙන් සඳහන් කරන්නේ වර්ණ රූපය එහෙම නැත්නම් රූපාරම්මණය කියලා කියනවා මේක යේන අංගේයි ලේන නිමිත්තේයි යේන ආකාරයේ යේන ಉದ್ದೇಶේයි කියලා මේකේ අංග නිමිති ආකාර සහ මේකට කියන නම කියන හතර ආකාරයක් සම්පූර්ණ වෙනකම් මේක මතකෙට යන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඇහැට ගැනිච්ච පමණින් ඒ දේ අපිට ගෝචර වෙන්නේ නැහැ. ඒක අපිට මතකෙට යන්නේ නැහැ. මේක දැක්කයි කියලා ඉස්සරහට වැඩ ගන්නත් බෑ. ඒ නිසා ලිංග ආකාර නිමිත්ත සහ උද්දේශ කියලා. මේ ටික දැකීම මේ ටික ඉතිර වෙන්නවා. යෝජනා ඉතිරත්වයේ කියන වචනේ මම දිගටම පාවිච්චි කරා මම ඒක දැන් පාවිච්චි කරනවා ඒකේ අර්ථය වශයෙන් යෝජනා වෙන එක යෝජනා කරන එක විඥානය විසින් කරනවා මට රූප මට පය පය හැප්පෙන බලන්න ඕනේ මට රූප බලන්න ඕනේ කියලා ඔන්නේ යෝජනා කරනවා. ඒක ස්ථිර වෙන්න ඕනේ මගේ රුචිකත්වය හරහා, මගේ පෞරුෂත්වය හරහා, මගේ ඇබ්බැහි හරහා ස්ථිර වුණා. ඒ රූපෙම ඊගාව චිත්තක්ෂණය බලන්න. නැත්නම් අපිට ආය පායට යන්න පුළුවන්. ඒ චිත්තක්ෂණ ආශ්‍රය බලන්න. ඒ චිත්තක්ෂණ ආශ්‍රය බලන විදිහට චිත්තක්ෂණ හතරක්වත් ලිංග වශයෙන්, නිමිති වශයෙන්, ආකාර වශයෙන්, උද්දේශ වශයෙන් හතර ධරයක්වත් එකතන කෙටුනොත් තමයි හිතට වැටෙන්නේ දැන් මම රූපයක් දකින්නවා කියලා. මතකෙට යනවා. යම් ආකාරයකට රූපෙට ගිය ගමන් යෝජනා වෙච්ච ගමන් සතිය පිහිටවලා නෑ මට ඕනේ නෑ මම ඉන්ද්‍රිය සංවරය කරනවා මම ওই පේන පේන රූප බලන්නේ නෑ කියලා හොඳ සත්‍ය බලයක් තියෙන කෙනෙකුට ඕනනම් ආපහු මූල කර්මස්ථානට එන්න පුළුවන්. එතකොට යාට තේරෙන්නේ නෑ දැක්ක ගෑණියක්ද පිළිමේද්ද ළඟට එන එකක්ද දුරට යන එකක්ද ප්‍රියද මනාපද නෑ. හිත ගැස්සිච්ච බව දන්නවා. යා සුද දැක්ක විතරයි අප වෙනවා. මේක සාමාන්‍ය අභිධර්මයේදී නැත්නම් අපේ අටුවායුගයේදී විස්තර කරනවා භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර වර්ධන සම්පටිච්ඡන වත්තපන කියලා පියවර හතරක විස්තර කරනවා අපේ හිත ආයෙන් සක්මන් කරන හිතේ ඉඳලා හැම ඉවර වෙනකොටම ඒ අභිධර්ම කරේට මගෙන් අහන්න බෑ මේ උත්තර මම මේ පෙන්වන්න හදන්නේ තවත් මේක පෙන්වන ක්‍රමයක් විතරයි මේ මම අදහන දෙයක්වත් මගේ ෘචිවත් නෙමෙයි පොතකින් තියෙන එකක් මම පෙන්වන්න හදනවා වෙන පැත්තකින් පෙන්වනවා. මගන්ගේ හිතේ හිත ඇවිල්ලා රූපාරාමණයකින් වදිනකොට මකුළු දැලේ පොඩ්ඩක් මොකක් හරි වැදුනා වගේ මකුළු වාට තේරෙනවා කොහෙද හෙල්ලුමක් ආවද සතෙක් ඇවිල්ලා වැදුනා කියලා. වැදිච්ච ගමන් හිත ආයේ තිබුණ හිත දැන් ඔන්න මැදට ඇවිල්ලා ආ ඊගාව චිත්තක්ෂණයේදී අරමුණ ගන්නකොට පය ගන්නවද රූපයක් ගන්නවද කියලා රූපයක් ගත්තා නම් රූපේ ගන්නකොටම රූපය ඇවිල්ලා වදිනකොටම මකුළු දැල්ල හෙල්ලෙන ගන්න. එයා ඊට පස්සේ ආවර්ජනයක් කරලා බලනවා මේක ඇහෙන් දාවේ කනෙන් දාවේ නාසයෙන් දාවේ දිවෙන් දාවේ රසෙන් දාවේ පයෙන්ද කයෙන් දාවේ කියලා. ඉතින් මෙතනදී ප්‍රකට දේ ගන්න ඉඳ තියෙනවා රුචි දේ වෙන්න ඉඳ තියෙනවා කොයි හරි හැම එකෙම එමින් තියෙනවා. ආපදගත වෙමින් තියෙනවා අරමුණු හිත ඒ තියෙන එකෙන් අපි හිතමු දැන් රූප ආරම්භණයක් ඇති කරනවා. රූප ආරම්භණය ගන්නකොටම <clears throat> හිත විස්තරලෙනවා චක්කු විඥානය. විඥානයක් තිබුණ හිත විස්තරලෙනවා චක්කු විඥානය බවට ඒ චක්කු විඥානය බවට පත් වෙනකොටම සෝත විඥානය, ඝාන විඥානය, කාය විඥානය, ජීව විඥානය බවට පත් වෙන බැරි තත්ත්වයක් තිබීම සිද්ධ වෙනවා. මොකද විඥානෙට එක සැරේට එක අඳුවා යන්න පුළුවන්. වෙච්ච ගමන් <coughs> ඒ පංචත්වාර වචනේ සම්පටිච්ඡනය කරන ඔයා ගිහිල්ලා අනේ මම අර කර කර හිටකෝ පයේ ලැබෙන අත්දැකීම හරිම කම්මැලි හරිම නිරතයි හරිම නිදිමතයි මීට වැඩිය මේක හරිසෝක් කියලා අර රූපේ සම්පටිච්ඡනය කර සම්පටිච්ඡනය පිළිගැනීමක් කරනවා සම්පටිච්ඡනය කරලා ඒක ස්ථාපිත කිරීමක් කරනවා වත්තපණය කියලා ස්ථාපිත කිරීමක් කියන්නේ සීලයක් ගන්න. අපේ සීලයක් ගන්න මේකේ මම නිමිත්ත දැක්කා, ආකාරය දැක්කා, සටහන දැක්කා, ಉದ್ದೇಶය දැක්කා මේ අසවලා. මේ අසවල් පාට, මේ අසවල් හැඩය, මේ ප්‍රිය දෙයක්, අප්‍රිය දෙයක් කියලා අර පරණ මතකයත් එක්ක සම්බන්ධ කරලා ආකාර, නිමිත්ත, ಉದ್ದೇಶ, සටහන් දැනගත්තට පස්සේ ඒක දිගේම ඉතින් ප්‍රිය දෙයක් නම් ඒ හිත දිගේ ඇදගෙන යනවා. ඒක නිසා එකම රූපයක් වුණත්, හදිසිය පාර වෙන රූපයක් වුණත් මතක සටහනට යන්න නම් ස්ථාවර වෙන්න නම් ඒ අලුතෙන් පහළ වෙච්ච නාම රූපේ වුණත් ඒ විදිහම චිත්තක්ෂණ හතරක් පහක්වත් දුවන්න ඕනේ. දිව්වේ නැත්තම් අපිට ඒක ගෝචර වෙන්නේ නැහැ. ඉතින් අපි මෙන්න මේ මේ හට මේ මේ අපි ඉගෙනගත්ත මේ කාරණාව අපේ භාවනාවේ මානසිකාරය කියන ධර්මය වඩා වර්ධනය කිරීමට උදව් කරන හැටි බුදුහාමුදුරුවෝ මේ ටික කිව්වට පස්සේ කියලා දෙනවා. සක්මනේ ඉන්න ඕනේ. හිතට යන්න ඕන පිටට රූපෙට යන්න ඕනේ නෑ කියන අදහසක් තියෙන යෝගාවචර ගැන කතා කරමු. එයාට ඕන කරලා තියෙන මේ සක්මනේ කෙලවට යනකොට රූපේ ඉඳී තියෙනවා. නමුත් මම යන්න දෙන්න මම රැක් ගන්නවා කියලා කිව්වොත් බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති. යත්වාදි කරන මේ තං අසංගතං වේරන්තං උප්පජ්ජති පාපකා කුසල ධර්මා තත්ත්ව සංවරාය ආපජ්ජති. බුදුජානන්සේ කියනවා මේ මේ මේ බණක් අහලා සුත්මේ වශයෙන් භාවනාවේදී මේකම එල්ලත් වෙලා ඒ කියන්නේ ලෑස්ති වෙලා ගිහිලා යනකොට මේ පයේ තිබුණ හිත දැන් මේ රූපෙට යන්න යනකොට යා දන්නවා යත්වාදි කරන මෙතන යම් හේයකින් අසංගතං විරත්තං සංගත නැති සංවර නැතුව හිතකින් මොන රූපේ වෙනවා ආපුතාවයි මාර්ගක්මන පේනවන පිනිච්චාවයි කියන හැඟීමෙන් ගියොත් ඒ ඇතිවෙන රූපේ නිමිත්තක් ගායෝති ව්‍යංජනක් ගායෝති ඒ රූපේ නිමිති අරගෙන ව්‍යංජනන ව්‍යංජන අරගත්තොත් পায় ශක්මන ඒ ස්පර්ශය පාවා දීලා එන රූපේ දිහාට සාදර වීමට අපි සහයෝගය දුන්නා වෙනවා ඒක වෙන්නේ මේ ගන්න රූපේ නිමිති සහ ව්‍යංජන ගැනීම. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායෝති නාන ව්‍යංජනක් ගායෝති යම් ආකාරයකට සංවර කරගන්න ඕනේ නම් හිත සක්මනේම පවත්තගෙන යන්න ඕන නම් මේ පේන රූපේ නිමිති ගන්න එපා ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා ගත්තොත් වෙන්නේ අරමුණ පාවා දීලා සක්මන පාවා දීලා හිත වැදෙන්න ඉඩ තියෙනවා අරමුණ. ඒ නිසා චක්කුණ රූපන් දිස්වාතෙන් ඇහැට රූපයක් වැටිලා. නමුත් න නිමිත්තක් ආයෝති නාන ව්‍යංජනක් ආවේ. ඒකේ නිමිති ගන්නෙත් නෑ ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් ගන්නෙත් නෑ. යත්වාදි කරන මේ තංග සංගතම් විරත්තං උපපජ්ජති පාපක අක්ෂර ධර්ම. යම් හේකින් හිත අසංගර වුණොත් එන්න පුළුවන් පාපක අක්ෂර ධර්මය ගැන භයානකම දැනගෙන තත්ස සංවරය ආපජ්ජති. එහි සංවරය බවට පිළිගන්නවා එළඹෙනවා කියලා කියන්නේ අර දක් රූපෙට හිත ගියත් ඒ රූපේ රස වින්දනය කරන්නේ නැහැ. තලුමරබර හපන්න යන්නේ නැහැ. ව්‍යංජන අනුව්‍යංජන ගන්න. ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් මානසිකාරයේ එහි තාවුවක් ලබන අතර ව්‍යංජන අනුව්‍යංජන ගැනීමට ඉඩ නොතිබා සංග වීමෙන් මානසිකාරයේ එතනින් ලෙසලා යන්න ඉඩ තියෙන බව දන්න නිසා අවශ්‍ය කරන අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන බැලීමත් අනවශ්‍ය අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන නොබැලීමත් කියන එක යෝගාවචරයගේ අත්‍යවශ්‍යතර ගන්න පුළුවන්. මේ නිසා සක්මන කෙලවට ගිහලා දාන්නවනම් හිත කැඩෙන්න ඉඩ තියෙනවා. අලුතෙන් ගිය පද්ධතියෙන් පිට නාම රූප ටිකක් පාර වෙන්න ඉඩ තියෙනවායි කියලා ඒකට නොයෑමට මේකේ තහවුරු කර ගැනීමට යන්නත් ඉස්සරලා මේ පයේ පොළවේ හැපෙන එක මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒකේ උණුසුම් සිතිල් ගති කම්පන චංචල ගති බලනවා කියලා කියන්නේ සක්මනේ ගන්න අරමුණේ ව්‍යංජන අනු ව්‍යංජන බලනවා. උද්දේශ නිමිති ව්‍යංජන අනු ව්‍යංජන බැලුවා නම් ඒකේ තහවුරක් ලබන අතර එහෙන් ශබ්ද එන්න පුළුවන් වේදනා එන්න පුළුවන් හිතේ ගඳ එන්න පුළුවන් රස එන්න පුළුවන් හිත මේ ව්‍යාවෘත වෙන්න වෙන්න පිටපයින්නවා. ඒ වෙනකොට ලෑස්ති නැතුව ගියොත් වෙන්නේ මොකද්ද? මේකෙන් එළියට පිට ගිය ගමන් මේකේ තිබුණ නීරසකම නිසා කම්මැලිකම නිසා වහාම අර දැකපු රූපයේ රස බලලා රසස්වාදනය කරගෙන ව්‍යංජනන ව්‍යංජන බලන්න ගත්තාම ආය නැවත ගන්න අමාරුයි අරක ස්ථිර හානියක් කරලා මතකයටත් මොනවද තියලා කඩාන්නේ ඒ නිසා මේ විඥානයේ නිසා පහළ වෙන නාම රූපය විඥාණයට ඕන විදිහට පහළ ප්‍රබුදා. නමුත් ඒ දේ මෙනෙහි කිරීම මතින් නැත්නම් ඒ දේ ස්වභාවික ලක්ෂණ බැලීම නොබැලීම අතින් අපිට පොඩි තේරීමක් කරගන්න. මේක හිතවිලි බහුල වෙනවා නම් රූප බහුල වෙනවා නම් ශබ්ද බහුල වෙනවා නම් Taman කරන අරමුණ දැඩි මෙනෙහි කිරීමකට ලක් කරන්නේ. භාවනා කරනකොට අපි කිම පරියන්කේ ආස්වාද ප්‍රසවාස කරනකොට ඔන්න ශබ්ද වගේ ඇයිල හිත පිට යන ගතිය වැඩි. ශබ්ද මිහිරි වෙන්න පුළුවන් අමිහිරි වෙන්න පුළුවන්. Taman දන්නවනම් මේ මිහිරි අමීරකම කියලා කියන්නේ දැනටම සද්දෙන් වෙන්න තියෙන හානිය වෙලා මේක වුණොත් මට මේ සත්‍ය කඩාවනි පරියන්කේ පාත් වෙන අමාරු කියලා දන්නවනම් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා ළඟ ළඟ ළඟ ළඟ මෙනේ කරලා ඇතුල් වීමේ සහ පිටවීමේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න කියනවා. එන සද්දේ ව්‍යංජන අනුව්‍යංජන නොබලන්නේ කියලා කියනවා. මේකෙන් අපිට පුළුවන් මානසික ආරෙක්ක හික්ම ගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඒ මතුවෙන සද්දේ හෝ රූපේ හෝ ගඳ අනුව ඇහැ කන දිව නාසය ආදී සලආයතන ධර්ම දක්වාම හිත පැතිරලා ගිහිල්ලා ඒකේ නාම රූපච්ඡ සලආයතන සලආයතන පච්ඡ පස්ස ස්පර්ශය තමන්ගේ අරමුණෙන් අනිත් එකට කැඩලා යන පුළුවන් ඒ කැඩෙනවා කියලා දැනගන්නවයි කියලා කියන්නේ හිත පිට ගියා කියන එක නෙවෙයි පිට ගිහිලා අඩු ගන්න එතන චිත්තක්ෂණ හතරක් හිත එතන ආශේවන ප්‍රති ලබතියි. ඒක දිගේ තව මනාපමනාව දෙක පහල කෙරුවොත් එහෙම තව දුරටත් ඒක ස්ථාවර වෙනවා, තාවුරු වෙනවා, යෝජනා ඉස්තිර වෙනවා, බලංගු දෙයක් වාටපත් වෙනවා. අපි ආපහු ඒ නිසා සතිය අඛණ්ඩ භාවයේ සඳහා සතියේ වේපුල භාවයේ සඳහා ගියත් කමන්නේ අපි ආපහු අරගෙන නැවතත් සත්‍ය දිගේ පැවැත්විල්ලෙන් එnde end end end මේ මානසිකාර්ය කියන්නේ හිතේ තියෙන වහාම පැනලා තමන්ට රුචි රුචි දේ කකා කකා යන ගතිය වෙනුවට ඕනේ Tamanට අවශ්‍ය පතයි කාය කාය ප්‍රසාදී නැත්නම් කාය විඥානයේ වශයෙන් නඩත්තු කිරීමේ හැකියාවක් තියෙනවා මේක හොඳට පුහුණු කරාට පස්සේ මහා සෙල්ලක්කාර දැනකට හිත ගෙනියන්න පුළුවන් ඒ කියන්නේ අපි ඉස්සරලා හරියට ආස්වාද ප්‍රසවාසයේ පමණයි නැත්නම් වමේ දකුණේ පමණ කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනවා යනකොට ඒක සාර්ථක වුණා. හා හොඳයි. සතිය කියන එක පටන් ගත්තා. සතිය කියන එක දන්නවා. නමුත් ඔන්න යනකොට ඔක කැඩෙනවා. රූපෙට පයින්නවා, සද්දෙට පයින්නවා, ගන්ධෙට රසට පයින්නවා. ඒ පණින වෙලාවේදී ආනාපානී හෝ සක්මනේ වශයෙන් පය තබා ගැනීමට ගන්න උත්සාහය ਸਰවඥාන්සේ පෙන්වන්නේ ගෝයන් කපන්න ඉස්සෙල්ලා ගොපල්ලේ හරක් රැණක් ගෙනිලා භෝගේ කන්න දෙන්නේ නැතුව වනාත විතරක් කවන්න ගන්න උත්සාහයක් විදියට. ඒ මොකද අයිතිකාරය දැක්කොත් එහෙම භෝගේ තියෙන තැන හරක් කරනවා ඒ ගොබලට ගන්න. ගොබලට අනදර කරනවා. ඉතින් ඒ නිසා මේ මනසට සිද්ධ වෙනවා තන දැන් මේ භෝගේ හරි නිල්ලට වැවිලා ලස්සන. හරක හරි කැමැති භෝගෙට යනවා. එයා කැමති නෑ ඔය නියරේ මේ බණන්දේ තියෙන නිකන් රළු පරළු කන්නේ නිසා අහ ගන්නෙම භෝගෙට. ඒ කියන්නේ ගොපල්ලා කරන්නේ අරකුන්න කවන්නත් ඕනේ මේක නොකවන්නත් ඕනේ නිසා ඒක රකින්නේ අංශයේද ඒ වගේ ආධුනිකයා හරියට ඒ අරමුණම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් සමහරට ගණන් කරමින් ඒ අරමුණේම ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් බාහිර අරමුණට නොයන්න උත්සාහ කරනවා. යම් දවසක යෝගාවචරය තේරුම් ගත්තොත් බාහිර අරමුණට ගියා. උද්‍යක් මහානපාණි පාන වෙනට සද්දයකට ගියා. ගිය බව දැනගත්තා. දැන් මේ නාලිකාව මාරන ට්‍රක් එක මාරිච්ච බව දැනගත්තා. කලබල වෙන්නේ නැහැ. හොඳට දැනගෙන හොඳයි. මම දැන් ආනාපාන භාවනා හිටියේ දැන් මේ හද්ද දිගට එනවා අපි දුමෝඩ්ලෝසි හද්ද ඇහෙනවා මම දැන් ඒක මෙනේ කරගෙන යනවා සද්ද ඇහෙන බව මෙනේ කරනවා ඉස්තරක් කරන්න දෙයක් නෑ සද්ද ප්‍රකරණ මම සද්ද මෙනේ කරනවා කියලා ඒකෙත් සතිය පිහිටුවගෙන ටික වේලාවක් යනකොට ඒක නැති වුණාට ආයෙත් යා බොහොම දක්ෂව මූල කර්මස්ථානට එනවා ඔන්න එතකොට වේදනාවක් ආ වේදනාව ප්‍රකට නම් හිත නරක කරගන්නේ වේදනාවට හිත කියලා බලන්න විශේෂම ආනාපාන වැඩි ඉක්මවලා යනවා පළවෙනි වේදනාවදිගේ අඩුවක් දකිනවා ආපහු ආනපානට එනවා. එතකොට හිතවිලි බහුල වෙනවා මන්නේ. හිතවිලිම බහුල නම් හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් හිතවිලි හරහා ආනපාන බලනවා. බල බල ඉනකොට එතන නඩුවක් නෑ, අවුලක් නෑ. ආපහු ආනපානට එනවනම් බුදුරජාණන් සඳහන් කරනවා දැන් මේ මේ ගෝපල්ලාගේ දක්ෂකම කොහොමද ගෝයන් කපපු ඉඩමේ ඍෂිසේ හරකොණ්ඩ කණ්ඩ දෙන්න අරිනවා වගේ උකෝණ නියරේ කපන් උන්ට ඕන වනාතේ කාපන් කියලා ඒ මනුස්සයර තියෙන කවුරු ගොයම ගොවියා විසින් හදලාද ඒ පිදුරු මඩුව කියලා බටනලාවක් ගහගෙන ඉන්න එක විතරයි. හරක්මනාවට කකයි. මේ සති බලයක් වඩපත් වෙච්චා මනාපට කන හරක් රැළ වගේ තමයි යෝගාවචර ගේත. සත්‍යකට ගියයි කියලා ඉච්චනම කනගාටු වෙන්නේ නැදෙන එහිලා ගිය සද්දය අරමුණු කර්මස්ථානය කරගෙන ආරම්භණය කරන සතිපවත්. වේදනාවක් ආවේ වේදනාව කර්මස්ථානය කරනවා. හිතවිල්ලක් කරන හිතවිල්ලක මේකල හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ කුයි සවරන් ගැහුවා. ඒ දේ මාරු වෙච්ච ගමන් ඉන්න ඕන මුල කරපත්තා. ඒක ප්‍රකට තාක්කල් එක දිගේ ගියන් ප්‍රශ්නයක් නැහැ. පශ්චාත්තාප වීම කියන්නේ ඒක නම්බු කරන වැඩක් තමයි. රුචි උනායි කියන්නේ ඒක නම්බු කරන වැඩක් තමයි. ප්‍රකට නම් ඒක බලන්න බලලා ඒක ප්‍රකටතාවේ නැති උනානේ ආපහු මුල කර්මත්තාන්ට එනකොට ගෝයන් කපපු ඉඩමක ආරක්කවන ගොවිය කොපල්ල වගේ සමහර ඉස්පාසුවක් වෙන පටන් අර ගන්නවා බාහිරේ අරමුණු ඇවිල්ලා කරදර කළ පමණට පශ්චාත්තාප වීම නෙමෙයි කරන්න තියෙන්නේ අරමුණේ නිමිති ව්‍යංජන ගන්නෙ මොකේද ඒක තමයි සතිය පිහිටවන්නේ නිමිති ව්‍යංජන වශයෙන් අරගෙන මෙන්න මේකෙයි මම නිමිති ගත්තේ මේකයි ව්‍යංජන ගත්තේ කියලා තමයි හොඳට දන්නවනම් මොන අරමුණේ වුණත් තියෙන ධාතු මනසිකාරය තමයි හිතට වැටෙන්නේ මොන අරමුණේ තියෙන හතර මා ධාතුන් පමණයි. ආනාපාන ගත්තා, සක්මන ගත්තා, පිම්බීම හැකිලිම ගත්තා, සද්දයක් ගත්තා, වේදනාවක් ගත්තා, වේදනා නාම ධර්මනේ. මේ දේ බලනවන අර මුලින් මුලින් අර කොයන් කපන්න ඉස්සලා ගොයේ මේ තනකොළ කවණ කොබියක් වගේ අපි හරියට පෙත දිගේම ගෙනියනවා. වනාතම ඉඳ දෙන්න ඕන හරක් අතොට එන්න දෙන්න බෑ. පහු වෙනකොට පහු වෙනකොට සක්මනේදී පරිය ඉදිනදා වැඩවලදී ඒ අහිමේ දුවන ගමන් මෙන්න මෙහාටයි මෙහාටයි මෙයා දැන් දුවන්නේ කියලා හොඳට ඇස්පල් මෙති අන ඉන්නවනම් අර මුනේම නොගියට අර සත්‍ය සෙල්ලක්කාර සත්‍යයක් බවට පත් වෙනවා. ඒක ඉතින් අර ක්‍රමයෙන් හැදිලා ඉන්න සත්‍යයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකදී මට ඉනාන කතාව මතක් වෙනවා අපේ කේමනන්ද සාන්ති ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේගේ බාප්පා කෙනෙක් හිටියලු මිනිහ ආරක්ටි ගන්න ගිහිල්ලා හරක් ටික හොඳට කාගේ හරි ඉඩමක ගොයන් ටික කද්දි ලෝයඩ සංගරාවේ කවියක් කිය කිය කැලේ දිහා බලා ඉන්නවලු අයියෙන් කවි කියනවා. අයිතිකාරය ඇවිල්ලා බලනකොට අය හරක් බලන එකයි ඉන්නවා. හරක් ටික තනකොළ ඔක්කොම ගොයන් කරනවා. ඉතින් මේ පවුලේ මම නැත වැදගත් වෙන නිසා මෙයා මේ මේ හරක් බලන එක නගේ අයියට කියලා කියනවලු බලමන් උඩ. මනින්න පුළුවන් මේ කරන වැඩේ බලපන් ගොයන් වලට පෝර ගාලා හදලා තියෙනවා. හරක් ටික ඒ කරනවා මේ මනුස්සයා එතන ඉඳගෙන ලෝයඩ සංගරාවේ කවි කිය කිය කැලේ දිහා බලනවා. ඉතින් ඒ මනස ඇවිල්ලා මෙයාගේ අයියා මේ මනසගේ පවුලට කියලා තියෙනවා. මේ කියලා කියපම් මේ මනස යනවා. මේ මනස අහිංසක මනසනේ කියලා. අර මනසට පස්සේ කිවර පස්සේ කියනවලු දැන් බලපන්න. ওই බැනුම ආවේ හතරට බෙදිලානේ. ඔහොම බැනුම් ආනකොට මට ටිකයි එන්නේ. නිසා වැඩක් වැරද්දක් කරනකොට ගාගෙන කරන්න ඕනකලු කට්ටියම එනකොට ප්‍රශ්නයක් නැහැ කියලා ඒ කවදාකවත් අරින්නේ. අර විදියට උළු කරා. හොඳට වෙනකද්දී ලෝයල් හඳුනාගේ කවි කීක වනාන්දය බලන්න. ඉතින් එහෙම කරන්නේ නෙමෙයි මම මේ බණ කියන්නේ මම කියන්නේ මෙතනදී පුළුවන් තරම් හරක් බේරගෙන ගොයම කන්න දෙන්නපා. හැබැයි පහු වෙනකොට මතක තියාගන්න වෙලාවක් එනවා අසන නෙලනවා නිර්වල් පස්සේ උන්දා කියනවා. ඒ නිසා මේ විඥානයේ විසින් නාම රූප ඇති කරන බව හැබැයි ඒක කිසිම චරියාවක් නැති බවක් හැබැයි න්‍යාය පත්‍යක් නැති බවක් හැබැයි. නමුත් මේක දැකගත්තොත් මේකට හේතු වෙන්න ආසන කාරණාවල් බැලුවොත් සංස්කාර ඒ කියන්නේ තමයි රුචි අරුචිකම් ටික තමන්ගේ ඇබ්බැහි ඊනාපු සංසාරගත පුරුදු ඒ නිසා අවස්ථාව දුන්නට පස්සේ හිත පණින පැත්තෙන් හිතට අවස්ථාව දුන්නට ප්‍රස්තාව දුන්න පණින පැත්තෙන් තියාගත්ත හැකි කේල් ගහනද ගොනා යන්නේ පොල් ගහනද මේක හරිය වටින දෙයක් තමන්ගේ චරිතය අඳුර ගන්න. ඒ නිසා පරියන්කේදී අපි සතිය වඩලා පරියන්ගෙට සක්මල ගියාට පස්සේ බලන්න ඕනේ මේ හැරෙන වෙලාවදී බාධාවක් අප වැඩියෙන්ම හිත කැඩෙන්නේ හිත අදින්නේ කොයි පැත්තටද කියලා. ඒ කියන්නේ අර ගොනා භෝගේ ඛණ්ඩ තියෙන ආශාව. සද්ධාහඬ කැමති, රූප බලන්නද කැමති, හිතවිලි හිතන්නද කැමති. ඒ කියන්නේ දෝෂයක් ගන්න දෙයක් නැහැ. මේ තමන්ගේ ප්‍රകൃතිය. අනේ ඒ වුණත් ඒ සත්‍යයක් ඇහෙනවනම් සත්‍ය මෙනෙහි කරලා ආයසරයක් අරමුණට එනවා හිත නරක කරගන්න. රූපය පේනවනම් රූප වෙන බව දැනගත්තා අපව ගේනවා හිතන රක් කරගන්නවා වේදනාවක් ආවනම් මේ ප්‍රශ්න වෙලා තියෙන අපිට වේදනාවක් කරන අපි වේදනාවක් නැති කරන්න හදනවා නැති කරන්න හදනවා කියන්නේම වේදනාව වැඩි කරන වැඩක් ආන්න මේ විදිහට මේ මතුවෙන මතුවෙන නාම රූපයේදී ව්‍යංජන අනුව්‍යංජන ගැනීමේ කලාව අනුව තමයි යමක් දිහා හොඳින් හෝ නරකින් වැඩි ඇසුරු කරන්න යනවනම් ඒකේ මානසිකාරයේ බහුලීගත වෙනවා භාවිත බය වෙනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ අපට අරස්කයන්තරක් විදියට මූල කර්මස්ථානේ දීලා හැකි තාක් දුරට මූල කර්මස්ථානේ බහුලීගත කරන්න කියනවා. ඒක ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග ඔක්කොම ගන්න. යේන ලිංගේ යේන නිමිත්තේ යේන ආකාරයේ යේන උද්දේශේ. ඒකේ ලිංග වශයෙන් නිමිති වශයෙන් ආකාර වශයෙන් ඒකට දෙන නම වශයෙන් ඒක මෙනෙහි කර හිටියොත් අපිට පිට පැනෙන්න නැති වෙන්න අවශ්‍යකර්තයි. නමුත් හොඳට සත්‍ය වැඩනට පස්සේ භාවනා කරන දදී රූපයක් පෙනුනා, සත්‍යයක් ඇහුණා, ගඳක් දැනුණා. ඒ බව සතියෙන් අරස කරගන්න පුළුවන්. තමයි මූල කර්මත්තනේ ගිලිහිලා ඉන්න බවත්, දැන් ඉන්නේ මේකේ බවත්, ඒක මෙනෙහි කරලා ඉගෙනුනට පස්සේ ආය මූල කර්මත්තන්ට එනවනම් හානියක් වෙන්නේ නැහැ. කෙලෙසක් උපදින්නේ නැහැ. එතකොට තමයි යෝගාවචරයට මේ පුලුල් විශේෂක එහෙම නැත්නම් විවිධාංගීකරණ වෙච්ච තැනක নানা ආකාර බහුරූපාල කෝලක් කියන තැනක සති දහදා පවත්වන්න යනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔය චක්කුණ රූපන් දිස්වා නනිමිත්තක් ගායෝති නාන ව්‍යංජනක් ගායෝති කියන එක ඉතාමත්ම සම්බන්ධතාවයක් තියෙනවා ඉන්දිය සංගරයට. ඔය ජනදේ ගැඹුරින්ම ඉන්දිය සංගරයක් තමයි. ඉතින් අපිට මේ ඉන්දිය සංවරය ගැන මම පොඩ්ඩක් තව ඉහිලට යනවනම් ඉන්දිය සංවරයට ඒකත් ඇත්තට වටිනවා. ඉන්දියා සංගමයට ආසන්න කාරණා වශයෙන් බුදුරජාණන්සේ සත්‍ය සම්පදායන සූත්‍රයේදී පෙන්වන්නේ බයලජ්ජාව. බයලජ්ජාව නැති මිනිස්සෙකුට මොනම තාලකින්වත් ඉන්දියා සංගමයක් ගන්න බෑ කියලා කියනවා ඉන්දියා සංගමයක් ගැනීමේ මූල හේතු විනාශ වෙලා කියන්නේ කියලා. ඒ නිසා බයලජ්ජාව අනුව තමයි ඉන්දියා සංගමේ. ඉන්දියා සංගම තමයි ආසන්න කාරණාව සීලිට. එතකොට යම් කිසි කෙනෙක් බයලජ්ජා දෙකෙන් තොර බයලජ්ජා කියන්නේ තමයි හැදිච්ච සංස්කෘතිය හැදිච්ච පසුබිම ඒ පසුබිම වැරදි නම් යම් ආකාරයකට අපිට පිටරටින් මෙහෙට කෙනෙක් ආව යාගේ තියෙන බයලජ්ජා වෙනස් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ යටතේ තමයි යාට අපි දෙන සීලයේ අර්ථකථනයක් යන්නේ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන සීලයක් ඒ මනුස්සයෙන් ගන්න නම් එයාට කෝවේ දාලා උණු කිරුවත් හරියන්නේ. එයාට කියලා දෙන්න වෙනවා අපේ අගයන් ආඩම්බරයන් ටික මේ සමාජයේ තියෙන අගයන් ආඩම්බරයන් ටික සංස්කෘතික ලක්ෂණ ටික චාරිත්‍ර වාරිත්‍රික සදාචාර ගුණ. ඒ අනුව තමයි අපිට අපිට මේ ඉන්දිය සංවරය ආවට පිට සදාචාරය වෙනස් කෙනාට අගයන් ආඩම්බරයන් වෙනස් කරලා මේ සීලෙ ඉන්නේ නැහැ. ඒ බයලජ්ජාවට ඒ සදාචාරයට ඒ සදාචාරත්ව වගකීමට ආසන්න කාරණා උදාහරණ වෙන සති සම්පජාය. සති සම්පජාඤ්ඤයෙන් හිටියොත් පමණයි මේ පවට බය සහ පවට ලැජ්ජාව පහළ වෙන්නේ. නැති කෙනාට එන්නේ. පවට බය සහ ලැජ්ජාව ඇති කෙනාට පමණයි ඇස්චිලා ගිහිල්ලා මේ ඉන්ද්‍රයන් කෝප වෙන තැන් වලට ඇවිල්ලා අරස වෙන්න දෙන්නේ නැතුව අරස කරලා ඉන්ද්‍රිය සංවර කරන්නේ. එන්නේ ඒ ක්‍රමයේ තියෙන කාර්යත ශීල රැකේ. එතකොට <clears throat> සම්පජඤ්ඤය ඇති කෙනාටයි ශීල තියෙන්නේ. නමුත් අපිට බුද්ධ ධර්මයේ උගන්වන්නේ සීලයේ තියෙන්න ඕනේ ප්‍රඥාව පාරමිතිය. සම්පජඤ්ඤය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව සීලය ඇති කරනවා කියලා මේ මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේදී සර්වඥාන්සේ ඉගි කරනවා. උදාහම ගැන සීල සමාධි ප්‍රඥා කමයි. සීලවන්තයෙකුට විතරයි ප්‍රඥාවක් ඇති වෙන්නේ. මෙතනක් තියෙන ප්‍රත්‍යুৎপন্ন භාවයක් සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං නත්ති පඤ්ඤා නත්ති සීලං අත්ති සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං සීලවන්තයාට පමණමයි ප්‍රඥාව තියෙන කියලා බුදුසසුනේ දේශනා කරනවා ප්‍රඥාවන්තයාට පමණමයි සීලයක් රකින්න පුළුවන් කියලා මේ කියන්නේ මාර්ගඵලයකට ඉතුරු දෙන ශීලපත පරාමාසයට අහු වෙන්නේ නැති සීලය. ඒක නිසා මෙතෙන්ට යන්න ඒ කියන්නේ ඔය රූපයක් පෙළිලා හිත කැරෙන්න පුළුවන්. ඊටදී මම මේ ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් අංග ප්‍රත්‍යංග ගැනීමෙන් ලිංග බැලීලෙන් මේ කොයි එකටද ආගේ ආරගේ දෙන්නේ. මම මේ කුමාරි කොයි කෙනාටද කඩුව දෙන්නේ කියන වගේ හරියට දැනගන්න පුළුවන් නම් හරි සතිය බලයක් බවට පත් වෙලා නැති හැම කෙනාටම මෙතෙන්දී හරි පශ්චාත්තාපයක් එනවා මට කොච්චර කෙරුවක්වත් හිත ගැටෙනවා. හිත පිට යනවා. නමුත් සති බලය කියන එකේ අර්ථය දාන එක දන්න මෙතන ලොකු පාඩමක් තියෙනවා. මෙතන මට ලොකු ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හිත නන්නත්තර වෙන තියෙන තැනේදී හොඳට දැනගෙන ඒකේ ක්‍රියාවලිය වැඩ කරන දැක්කොත් මේ විඥානය කියලා කියන්නේ විශ්වාස කරන්න බෑ. කොයි අතර පයින් එකද දන්නේ කියලා Tamanටම ඒ ආත්ම අනුකම්පාවකට වැඩිය මේ හේතුඵල ධර්මණුව බලනකොට අපි කොච්චර මේ න්‍යායපත්‍යක් නැති තැනකට අපි ඉන්නේ කියන එක තේරෙනවා. ඒක ප්‍රඥාවක් වෙනවා. අන්‍යම ප්‍රඥාව කියන කෙනාට විතරමයි ඉස්සරහට තමන්ගේ ජීවිතය ඉන්දිය සංවරේ හරහා සති සම්පජඤ්ඤය හරහා යම් ප්‍රමාණයකට සීලබ්බත පරාමාස නොවන ප්‍රඥාගෝචර වෙන සීලයක් රැක ගන්න පුළුවන්. නිසා විපස්සනා කරන කෙනාට හම්බ වෙනවා හරියට ඊටම සූක්ෂමව චීන කන්නාඩියකින් දාලා බැලුවා වගේ දැනගන්න මම මේ කරගෙන යන භාවනාව නිසා අමලියකදී කරදරකදී දුක්කදී අබැග්ගකටපත් වෙනකොට කොච්චර දුරට ජාම බේර ගන්න පුළුවන්ද කි මේක Tamange දරුවන්ගේ බලාපොරොත්තු වුණාට එහෙම නැත්නම් රටේ රජුරුවන්ගේ බලාපොරොත්තු වුණාට එහෙම නැත්නම් අසල්වැසියන්ගේ බලාපොරොත්තු වුණාට කවදාකවත් යැත්තෝ සති සම්පජාඤ්ඤය නැත්තම් ඒක yaadෙන වැඩක් නෙමෙයි. ඒක කවදාකවත් දිගට යන වැඩක් නෙමෙයි, අල්ල යන වැඩක් නෙමෙයි. ඒක නිසා Taman සති සම්පජාඤ්ඤ වෙලා Taman අර ඉන්දිය සංවරය අරගෙන පහල කෙරුවට පස්සේ එතනදී පහල වෙන දැනුම අනුන් එක්ක සමසේ කල්පනා කරන්න යන්න. අනිත් දෙන්න හදන්නත් එපා දෙන්න හදන්නේ කොහොමද දෙයක්. නමුත් දෙන්න ක්‍රමයක් තියෙනවා. සති සම්පජඤ්ඤය දෙනවා මිසක් ඉන්දිය සංවරය දෙන්න බෑ. සීල දෙන්න බෑ. Taman ගිය ආදර්ශ පාඩේ තමයි මෙතෙන් ගන්න. ආ නේවියට එන්න පටන් අරගත්තොත් මගේ පුද්ගලික උපදේශය තමයි මේ වැඩ පිළිවෙල <coughs> හදිසි කරන්න යන්නේ. ඉතාමත් එහෙමිට යන්න දෙන්න ඕනේ. ඉක්මනට කරගන්න කොහොමද හදිසි කරගන්නේ කොහොමද කියලා කියන්නෙම තණ්හාවක් කියලා හිතනවා. කියන්නේම මාන්නයක් කියලා හිතනවා. කියන්නේම දෘෂ්ටියක් කියලා හිතනවා. ඒකලා හිතා ගන්නවනේ මේ ගඟ දිගේ ඉහළට යන ගමනක මම ඉන්නේ. බුදුරජාණන්සේ මේ අවුරුදු 2600 ක ඉස්සලා කරපු දෙයක් මයි තුළ දැන් සිද්ධ වෙනවා. ඒක නෙවෙයි විඥානයේ රුචිය. නමුත් මම විඥාණයට දීලා තියෙන යම් කිසි විදියක ප්‍රතිපදාවක්, වැඩපිළිවෙලක් දැන් විඥාණයට හැරෙන්න බෑ. විඥාණයට විලංගු ගහලා තියෙන්නේ, නාශරණුව දාලා තියෙන්නේ, විය ගහලා තියලා බැඳලා තියෙන්නේ. පුළුවන් නම් අදපන් බැන්න නැද. ඉතින් මෙතනදී ජීනචර්යාවේ රුචි අරුචිකම් වල ආහාරයේ නිින්දේ කෑමේ ඇසුරු කරන අය බනහන දේවල් හැම දෙම ඉතාමත්ම සංවේදීව බලපන යෝගාවචරය. ඒව ගන්න යෝගාවචරය පුද්ගලිකව වග වෙන්න මේ වෙලාවේදී ඒ විචල්්‍ය සාධක හැලැප්පෙන්න දෙන්න නරකයි. මේ වැඩේම වෙන්න පටන් අරගත්තොත් තමයි තේරෙන්න පටන් අරගනි මේ විඥානයේ නිසා මේ පහළ වෙන අලුත් දේවල් හැම දෙයකදීම වික්ෂිප්ත භාවයටපත් වෙලා කලකොල භාවයටපත් වෙන කෙනාට මේ පටිච්චසමුපාදයේ පිළිබඳව තියෙන මේ ධර්මතාවයේ තේරුම් ගන්න අමාරු නිසා හැම වෙලාවෙම පශ්චාත්තාපය ඉච්ඡා මංගත්වයක් මම කාලකන්ණී කියන ගතියක් දිගින් දිගට එනවා. කවදා හෝ මේ සිදුවෙන සිදුවිල්ල වෙන්නකොටම දැනගන්න පුළුවන් වුණොත් මේ තාලේ තමයි බුදු ආමසෝ තේරුණා. මේ තාලේ තමයි සාර්ථක සංසෙත් තේරුණා. මේ තාලේ තමයි මොග්ගලණ සංසෙත් තේරුණා. මොන වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. තේරුම් ගත්තා නම් තේරුම් ගත්ත නැත්නම් නෑ. ඉතින් සමා මේක තේරෙන්නේ හරිය වෙලාවේද වැරදිද වෙලාවේද කියලා කියන්න බෑ. සාමාන්‍ය සම්මුතිය හැටියට බලනකොට නම් මේක තේරෙන්නේ වරදිනකොට තමයි. තමන් වරදිනවා කියලා හිතන තැඟවල හොඳට කීන කන්නරි දාගෙන සතිය දාගෙන බලන්න හිටියොත් මේ වැරද්ද තුල මොකද්ද ධර්මතාවයක් තියෙනවා. ඉතින් ඉස්සලා කරගෙන කරගෙන ඇවිල්ලා ගැම්ම තුල කවදා හරි තේරුම් අරගත්තොත් තමන්ගේ මානසික ආරය එල්ලේ සූදානම් වෙන ගතිය තියෙනවා නම් මොන බාහිර කරදරේ ආවත් ඒකේ හරහා වැඩ කරන ධර්මතාවය දැක ගන්න පුළුවන් ගතිය ඒක ඔය තමයි ඔය ඔය චිත්ත වීදි කියන කතා. චිත්ත වීදි අඬවට නැත්නම් චිත්ත වීදි කතා ගොඩක් කරට අටුවායු වේදී පෝෂණය වෙච්ච කොටසක් කියලා කියනවා. නමුත් ඔය මදුපිටික සූත්‍රය වගේ සර්වඥාන්සේ පෙන්වන තැන කියනවනේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා වශයෙන් බුදුරජාණන්සේ පෙළ පෙන්වන අපිට ඉස්සරහට ඇත්තටම ඒ ටික තමයි බහිඳ තියෙන්නේ. නාම රූපච්ඡ සලායතන සලායතන පච්ඡ පස්ස පස්ස පච්ඡ වේදන අන්නේ ටිකේ බලනකොට සක්මනේම කියලා හිතමු වමේ ඉඳලා දකුණට මාරුන දකුණ ඉඳලා වමට මාරු වෙනවා වමේ එසවීමේ ඉඳලා තැබී යැවීමට මාරුන යැවීමෙන් තැබීමට මාරුනත් මේවත් හරියට සක්මන් කරලා රූපයක් දකින්න වගේමයි කිසිම වෙනසක් නැහැ එක ඉරියව්වක ඉඳලා අනික ඉරියව්වට යනකොට වැඩ පිටුවලේ කෙලෙස් ඉන්ග්ලීස් හරි වැරදි හොඳ වැරදි මොකක්වත් ධර්මතාවයක් තියෙනවා. අන්නේ ධර්මතාවයේදී එකින් එකට මාරුන හැටි බලාගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට ඊගාවටත් වෙන්නේ කයට පොට්ටපයක් වැඩි කැටයක් පොළව ලම්පතුර හරි එළ හැපෙන. අපි කියනවා කේතේනවා කියලා වදිනවා කියලා. එතකොට එතනම එතනම කාය විඥානේ පහළ වෙන්න ඕනේ. ඒක කාය විඥානේ ඇහැට ගිහිලා තියෙන්න බෑ. කනට ගිහිලා කිමෙට නාසෙත් බෑ. යා එතනමයි ඉන්නේ දැන් සක්මනේමයි ඉන්නේ. මේ තුන එකට වදිනවා කියලා කියන්නෙම ස්පර්ශයක් සිද්ධ වෙනවා. එතකොට ඒ ස්පර්ශ වෙනදී අපිට වැටහෙන. දැනෙනවා. හැඟීමක් ඇති වෙනවා. පස්පච්ච වේදනා වේදනා පච්ච තණ්හා ඊට පස්සේ අපි කියනවා මේක හොඳ හැපීමක් මේක නරක හැපීමක් මේක මනාප මේක අමනාප කියලා. කෙසේ කොහොම වුණත් මෙන්න මේ වේදනාව කියන තැනට එනකන් චිත්ත වීදිය බුදු වෙලා තියෙනවා. කිසියම් ක්ලේශයක් නැහැ. හැපෙන පොළවේ කෙලෙස් නැහැ. කාය ප්‍රසාදේ කෙලෙස් නැහැ. ඒකට යන විඥානේ කෙලෙස් නැහැ. මේ තුන් දෙනා එකතු වෙලා ස්පර්ශ වෙනකොටත් කෙලෙස් නැහැ. ඒ ස්පර්ශ වෙච්ච බව දැනගන්නේ දැනීම කියලා කියන එක නෙවෙයි වේදනාව කියලා කියන විඳිනවා කියන විඳින්නේ අනිවාර්යයෙන්ම අපේ හිත එක්කම නාපේ නැතුව එක්කම නාපේ කෙලෙසේ ඉන්නවන්නේ මනාපමන අපේනක. ඒ නිසා අපේ ඒ කාර්මණක ඉඳලා අනික් කාර්මණට යනකොට චිත්තවිදේ පටන් අරගන්න බුදු වෙලා. නික්ලේශීව. පීවර දෙකක් දෙනවා නික්ලේශීව. ඊට පස්සේ ස්පර්ශ වෙනවත් එක්කම අපේ ස්පර්ශ මට්ටමේදී අපිට සතිය පිටවට බෑ ඒක බොහොම ලාමක වැඩි වේදනා මට්ටමේදී සතිය පිටව ගන්න පුළුවන් අඩු ගන්න දැන් මේ පයේ නෙමෙයි හිත ගියා රූපෙට නැත්නම් මේ වමේ නෙවෙයි මේ දකුණ කියලා ඒ වේදනාවේ දැනගන්න පුළුවන් නම් එතරම් සතිමත් වුණොත් අර ගෙනියවේ චිත්ත වීදියේ තිබිච්ච පිවිතුරු ගම දිගටම ගෙනියන්න. නමුත් මේ එන රුචි අරුචිකම් වලට අහුවෙලා මේක වේවා මේක නොවේවා මේකෙන් ලොකු වෙන්න ඕනේ මේක පොඩියට ඕනේ මේක වැඩි වෙන්න ඕනේ මේක අඩු වෙන්න ඕනේ කියලා අපි ව්‍යාපෘත වුණොත් ගැටුණොත් එතන කෙලෙස් දිකට යනවා එනිසා ඉරියව්වකින් ඉරියව්වකට මාරු වෙන හැම වෙලාවකම අලුත් චිත්ත විද්‍යාවක් හම්බ වෙනවා. අලුත් චිත්ත විද්‍යාව හැම වෙලාවෙම නික්ලේශී. යම් කිසි මට්ටමකට ආවට පස්සේ තමයි ඒක කෙලෙසෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේක දිහා බලලා දැනගෙන එන එන වෙලාවේදී අප්‍රමාද නොවි එළඹ සිටීම අප්‍රමාදීව එළඹ සිටීමෙන් තමයි මේ පිවිතුරු පටන් ගන්න දේ පිවිතුරුම පවත්වාගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙන නිසා සතිය සහ අප්‍රමාද කියන වචනේ සමානාර්ථ පදයක් තියෙනවා. පමා වුණොත් අපිට අහුවෙන ගොඩක් කෙලෙසිච්ච නරක වෙච්ච චිත්ත වීදයක් එතකොට හොදලා ගොඩ ගන්න දෙයක් නැහැ. මොකද ඉතින් ආදර්ශයක් ගන්න පුළුවන් ඊ ගාවට මේක කැඩිලා මේ මේ කයෙම පහල වුණත් වෙන තැනක පහල වුණත් මුලවතාවට පිරිසිදුයි අන්නේ පිරිසිදුකම මනුෂකමත් එක්ක අපිට හම්බෙච්ච ජම්මලාභයක් ඒක වළක්වන්න පුළුවන් ජවයක් මුළු ලෝකෙම නැහැ ඒ නිසා අපිට පුළුවන් නම් ඊ ගාවට පහල වෙන චිත්ත වීජයට ලදරුවෙක් වාගේ නවකයෙක් වාගේ ආධිකම්මිකයෙක් වාගේ පිවිතුරු මනසකින් එළඹෙන්නේ ඒකේ නිවන් රසය තියෙනවා. අපිට මේ කච්චඩ හිත, අපේ කෙලෙස් හිත, අපේ තියෙන මේ නොකාමන දහවදුර පට්ටවදුර හිත යන්නෙම කෙලෙසිලා. බලන්නෙම කැතපැත්ත විතරයි. මට එහෙම පිරිසුදු වෙන්න බෑ මයිලක මෙච්චර කෙලස් තියෙනවා මයිලක මේක නෑ අරක නෑ කියලා බලන්නෙම මේ අසුබ පැත්තේ එහෙම නැත්නම් විවේචන පැත්තේ ඉතින් මේ බය පැත්තේ මේක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා අපි භාවනා කරගෙන යන්න යන්න යන්න යන්න චිත්ත වීදි හට ගන්න තරම් ප්‍රමාණ වී අල්ල ගන්න පුළුවන් තරමට එන්න එන්න තියෙනවා. එකතු වෙන කෙලස් ප්‍රමාණය 70 කෙලස් ප්‍රමාණය ඝන බහල වෙන කෙලස් ප්‍රමාණය අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න විශ්වාසය වැඩි වෙන්න පටන් ගන්නවා. මේකමයි ක්‍රමය එනකොටම එනබ සිටීමයි කරන්නේ. එතකොට ආනාපානී ඉන්නකොට ආනාපානී පවතින චිත්ත වීදි ආනාපානී මුලින්ම මැදට යනකොට මැද සිට අගට යනකොට වෙනස් වෙනවා. ඕ ආනපනින්න සද්දයකට වේදනාවට යනකොට හෝ අර චක්කුච්ච පච්ච රූපේ චොප්පච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියන එකමයි කායින් පටිච්ච උප්පට්ඨපේ චොප්පච්ච කාය විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා કોઈ channel එකේ ගියත් වැඩ පිළිවෙල එකක් මින් ඡයිගේ ආධුනික පණන් ගන්න නවක ආධිකම්මික තැනට යන්න යන්න යන්න යන්න පිවිසුමක් කියන මෙන්න මේ විදිහට මේ මුලට අදින වැඩපිළිවෙලට යොත්සමනිස්කාරය කියලා කියනවා. අභාවිත මනස හැම වෙලාවෙම දකින්නෙම කෙලසිච්ච චිත්ත විඤ්ඤාණ. ෘචි අර්ථකම් මනාපමනාව පහළ වෙනවා. ඒක දෝෂයක් නෑ. ඒක තාම කෙලස් බවට පත් වෙලා නෑ. මේ අකුසල් බවට පත් වෙලා නෑ. කෙලස් ස්වභාවය තියෙනවා. මේක දැනගෙන මුලට මුලට අදිනකොට සත්‍යමත් වෙන්න වෙන්න වෙන්න අප්‍රමාදී වෙන්න වෙන්න වෙන්න තමන්න තේරෙන පටන් අර ගන්නවා එළඹ සිටීමේ ලෑස්ති වී යෑමෙන් මේ ඇතිවෙච්ච කෙලෙස් අකුසල් බවටපත් නොවි තේරුම් අරගන්න පුළුවන් මේ කෙලෙසෙන බව මේ විදිහට මේ පවට අදින බව එහෙම නැත්නම් ඒ කුඩලක් තෙතමට අදින ගතිය කවදාකවත් මම කියන්න එපා මගේ කියා ගන්න එපා මගේ ආත්මේ කරගන්න එපා. ඊක සංසාරයෙන් ආපු ඇබ්බැහිය. විශේෂ මේක අපේ සුභ සිද්ධිය සඳහා තියෙන එකක් නෙමෙයි. ඒ නිසා මෙතනදී පුංචි චීන කන්නඩිය දාන්න වෙනවා මේ පහළ වෙන පශ්චාත්තාප වෙන ගතිය කෙලසිච්ච ගතිය ලද්දාව නම් කෙලසලා වගේ පේන ගතිය චේතනාවකින් වෙච්ච දෙයක්ද ඉබේ වෙච්ච දෙයක්ද හිතලා ගත්ත දෙයක්ද හිතිලා ආපු දෙයක්ද සසංකාරික වෙච්ච දෙයක්ද අසංකාරික වෙච්ච දෙයක්ද කියලා ගත්තොත් සසංකාරිකයි හිතලා කරන්නේ සචේතනිකයි කිව්වා නම් ආත්මවාදයකට වැටෙනවා. බුදුරජාණන්සේ අපිට උගන්වන්නක අසංස්කාරිකවයි සිදුවෙන්නේ අචේතනිකවයි සිදුවෙන්නේ අවිඥානිකවයි සිදුවෙන්නේ ඕකට අයිතිවාසිකම් කියන්න ගිහිල්ලා පශ්චාත්තාප වෙන්න නිසා පුළුවන් තරම් සිද්ධිය වෙනකොටම ගිහිල්ලා බලන්න ඕනේ මේ සිද්ධියේදී මේ ඇති වෙන මනාප අමනාප දෙක රූපේ නිසා, ශබ්ද නිසා, ගන්ධ නිසා, රස නිසා හිතලා ගන්න එකක්ද? එහෙම නැත්නම් මේ වෙලාවේ ඉබේ සිදුවෙන එකක්ද? අපිට එතෙන්ද ගිහිල්ලා ඒ වෙලාවේ නිරීක්ෂණ ශක්තිය නැත්තම් සතිය නැත්තම් කවුරු හරි කියන දේ අහලා හරියන්නේ නැහැ කල්පනා කරලා ගත්තත් හරියන්නේ නැහැ කොයි දේ කෙරුවක්වත් එතකොට අපට ප්‍රත්‍යක්ෂ නෙවෙයි අල්ලන්නේ අන්වේ ඥාන කිව්වොත් සුතමේ ඥාන මේක හැමදම අපි වෙනම කරන්නේ. මුළුන් තරම් ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ යමක් දකින්නකොටම ඇති වෙන රූප මනාප භාවය අමනාප භාවය නැත්නම් හිත පිට ගියා කියලා පහළ වෙන මනාප භාවය අමනාප භාවය මේක මේ හිතලා ගත්ත දෙයක්ද හිතලා වෙච්ච දෙයක්ද අසංස්කාරක වෙච්ච දෙයක්ද බලුවොත් මේ ඇබ්බැහි එකට යන වැඩක් තියෙනවා මේක මමයි කියාගෙන මේක මගේ කියාගෙන මේක මගේ ආත්මය කියාගෙන අතෝරක් නැතුව විඳවන විඳවිලක් මේකේ ඒවා මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මේ කියන්න කියන්න කියන්න ලැබෙන්න පටන් ගන්නවා. ඒ වෙනුවට මේක ධර්මතාවයක් මේකේ තියෙන පටිච්ච සමුපාදයක් මේ තියෙන හේතු තියෙනවනම් මේකේන හේතු නැත්තන් නෑ. ඒ හේතු ආත්මීය දේවල් නෙවෙයි. අවිද්‍යාව කියන්නේ තාත්මීය දෙයක් නෙවෙයි. සංස්කාර කියන්නේ තාත්මීය දෙයක් නෙවෙයි. විඥානය කියන්නේ තාත්මීය දෙයක් නෙවෙයි. මහරකන විඥානේ හොයාන ගිලා සුවයන් වරෙන් අල්ලගන්න යෝජනා ඉස්තර කරගන්න නාම රූප පද්ධතිය තාත්මීය දෙයක් නෙවෙයි. ඒකට දා පහළ වෙන්නා වූ ඒ දකින ඉන්ද්‍රිය මේ මම ඇහෙන් දකිනවා කනෙන් අහගෙන ඒ ඉන්ද්‍රිය ආත්මීය දෙයක් නෙවෙයි. ඒ ස්පර්ශයේ වේදනාදී සෑම දෙයක්ම බලන්න ගියොත් මේ පටිච්ච සමුප්පාදයේ මුළු හදින්ම අදහනවා. ඒක ඉති වෙන්න අපේ ඉතින් පැහැදිලි මානසිකත්ව වෙනසක් වෙන්න ඕනේ. නමුත් අදහනවන තේරේ කුංචු කුංචු කොටස් වලට කඩලා බැලුවොත් ඒක තුළ පවතින හර පද්ධතියක් හෝ ජීවයක් හෝ ආත්මයක් හෝ ජීවාත්මයක් හෝ පරමාත්මයක් නෙවෙයි මේවා හේතු ඵල ධර්ම සමාට චිත්ත නියාමයකට දුවන. සමාට බීජ නියාමයකට දුවන. සමාට කර්ම නියාමයකට දුවන. සමාට උතු නියාමයකට දුවන. මේ න්‍යාය ධර්ම අපි පහළ වෙන්නේ ඉස්සරහ තිබුණ එකක්. අපි නිවන් දැක්කත් මේක මෙහෙමමයි අපි නිවන් නොදැක්කත් මේක මෙහෙමයි. මේ න්‍යාය ධර්ම වල සිදුවෙන දේවල් වලට මම නිකන් උත්පන්න දාත් කියලාන දෙලා මේ මගේ දරුවෙක් කියලා අරගෙන මේ විඳවන සතාට තමයි පුතත්නේ කියලා කියන්නේ. මේ ආකාරයට එකක් හරිය දාගෙන මේක මගේ වෙන්න ඇති කියලා හිතාගෙන පුදුමාකාර විදිහට විතර. ඒ හේතුව මොකද හරියට වැඩේ වෙන්නකොටම නිරීක්ෂණය කරන්න තරම් එළඹ සිටි 100ක් නැහැ. අප්‍රමාදයක් නැහැ. ප්‍රමාදිතියේ ඉතින් මේ විදිහට අප්‍රමාද වෙලා බැලුවා. ඒ පුද්ගලයා ගීත රූපෙන්, සද්දෙන්, ගන්ධෙන්, රසෙන් පැන්නා. ආනාපානෙන් පිට පැන්නා. සක්මන් කරන පිට පැන්නත් ඒ පුද්ගලයා කලාතුරකින් තමයි කනගාටු වෙන්නේ බදිච්ච සම්පාදේ ගන්න. එතන කනගාටු වෙන්න නම් ආත්ම සංඥාව තියෙන්න ඕනේ. මම මේ කියන්න හදන්නේ මේ වැරදි කරලා නිවැරදි කාර්යය වෙන්න කියන මේ උසාවියේ කියලා බොරු කියන කතාව නෙමෙයි. හරියට නිරීක්ෂණය කරලා බලන්න අපිට අධිකාරී ශක්තියක් කියනවාද කියලා ඔය හිත එහෙම පණින එකට. ඉතින් අධිකාරයක් යත්තේ නැති එකට මොකටද කනකට වෙලා තියෙන්නේ? මේක ධර්මතාවයක්. න්‍යාය ධර්මයක්. අනේ න්‍යාය ධර්මයට අපි යන්න අර න්‍යාය ධර්මයේ තේරුම් අර න්‍යාය ධර්මයේ තමයි පිළිගන්න ඕන කියන එකට කියනවා තතතාවය කියලා. එහෙව් ගතිය කියලා කියනවා. ඒක මම ඒක මගේ ඒක මම මගේ ආත්මේ කියා ගන්න එකට කියනවා ආත්මගතිය කියලා. ඒතකොට තත්ත්වයක් ඉන්න විදියක් නෑ පශ්චාත්තාප විතරයි එන්නේ. ඒ නිසා වෙන දේ වෙන හැටියෙන් බලන, ඇති දේ ඇති හැටියෙන් බලන එන්නකොට මේක නිරීක්ෂණය කිරීමේ ශක්තිය කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ විදිහට තේරෙන පටන් අර ගන්නවා. බුදුන් දැකපු තාලේ ඕක තමයි. රහතන් වහන්සේලා දකින්න ක්‍රමය ඕක තමයි. පටිච්චසමුපාදේ හොඳට පිළිඅරගෙන එළඹ සිට සියෙන් හිටියොත් සමහර වෙලාවක සමහර සිද්ධිවලදී අපිට මේ විදිහට හිත බේරගෙන ඉන්න පුළුවන්. අන්නේ විදිහට හිත බේරන චිත්තක්ෂණ සිද්ධි බහුල කිරීම සඳහා තමන් කුමක් කළ යුතුද? ඒකට කියනවා භාවනා අනුග්‍රහිතය කියලා විපස්සනා අනුග්‍රහිතය. ලෝමාතරන් ඉඳ දෙන්න ඕනේ නික්ලේශී හිතට අනායා අනාකූලව ගලන ජල ධාරාවට ආකූලතා දෙන්න එපා. පැහැදිලියට බොරදිය එක් කරන්න එපා. එහෙමම යන්න දෙන්න හදනකොට මේ පිවිතුරුව පහළ වෙන්නා වූ චිත්තක්ෂණයේ පිවිතුරුව පහළ දිගට යාම සඳහා කළ යුතු එකම දේ තමයි යමක් නොකර සිටීම. පිළිසිදුර පහළ වෙන චිත්ත වීර්ය දිගට යනකොට කෙලෙසෙන්නෙම කරන නිසා මොකක්ද? අපේ ක්‍රමයේ කියන අනනවා කියනවා. මේ කියන දෙයට යන දෙයට අනනවා. මේක ඒක තේරෙන තාලේ බුදුහාම කියනවා සබ්බපාප සාකරණං ඒතං බුද්ධහන සාසනං. සිළු පාපයන්ගෙන් වළකින්න එච්චරයි බුදුරුගේ එකම අනුශාසනාව. ඒ පාපයට පාපයෙන් වැළකීම නැත්නම් අනාකූල ප්‍රවාහය අනාකූලම යට දෙනවා. පෑදිදී පෑදිදීට මේ යන්න දෙලා පොරදී එකතු කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒකමයි කුසල සුපසම්පදා කියන්නේ. ඒකමයි අපේ තියෙන දක්ෂකම. ඒකමයි අපේ කුසලතාවය. අපි වැඩි යුද්ධ ඒ නිසා අපිට කරන්න තියෙන මේ චිත්ත වීදි ඉස්සල්ලා නම් එකම ආනාපාන එකම වම දක්න තියෙන සතිය වඩලා සතිය සතිපට්ඨාන සතිය කරලා ඉන්ද්‍රිය සතියක් වඩපත් කරලා බල සතියක් වඩපත් කරලා පිට ගියත් නොසලෙන මට්ටමකට ගිහිල්ලා තනකොල කන්නේ මේ ගොයමේ මේ කිතේ කන්නේ කිතේ කපන් වනාති කන්නේ වනාති කාකම් දැන් අසරණ නෙල්ලකි. ඔබට ඕන විදිහට හැසිරියක් කියලා හිතට යන්න දීලා යන යන තැන නිරීක්ෂණය කරලා බලන්න හිටියොත් එකම ට්‍රැක් එකේ ගිහිල්ලා ගන්නට සමත සමාධියෙන් එන රසයට වැඩිය විවිධාංගීකරණ වෙච්ච රසයක් එනවා විපස්සනා සමාධියේදී පිටිය දීලා නටන්නත් මා හිතට. ඉන්නවා කැමරාවක් දාලා කියනවා එහෙම නැත්නම් වීඩියෝ කැමරාවක් දාලා තිනවා හැම එකම ෆිල්ම් එක. අපුදුමාකාර දපණ වීමක් වෙනවා. කොබුරුමේ ඉන්න කාලේ මම දැකලා තියෙනවා මේට වැඩි ලොකු ඒ ශාලාව සාමාන්‍යයෙන් එකේ 300ක් පාඩි කරලා දාන්නේ. රවුම් මේස් කියන බිම පාඩි වෙන්නේ පාත්‍රය අරන් ගියා මේක කැම විදලා තියෙනවා බෙදාගත්ත වැළඳුවා ගියා. ඉන්දුල් ඇටයක් බිම දාන්න බෑ. පාත්‍රය අරගෙන යන්න ඕනේ ඉතින් ගිහලා හොදාගෙන අනේකයි තියෙන්නේ. එකී මේ අපේ උඩ දාන ශාලාවේ 10 දිනක් කරද්දී 15කට ඉඳුල එකතු ඒ 600කට වළඳන එක ඇටයක්වත් දාන්න බෑ. ඒකල ටැප් එක ගාව රෝදන තනවත් ඉඳුල් තිබුණොත් සයිඩෝ කියලා පාන. ඉතින් මේකේදී අර తాවකාලික පැවිද්ද තියෙන කාලේ ඒ වගේම ඒ තියෙනවා මේ සුල් කුරුද්දක් වුණු කීකත් දන්නවා ඇති ඒ මඟුල් ගෙදරක් වුණොත් උපන් දිනයක් ආවොත් විවාහයක් වුණොත් මඟුල් ගෙදර මොනවා හරි මංගල කාරණාවක් වුණොත් පන්සලට දානක් දෙන්න තමයි ඒගොල්ලෝ කරන්නේ දාන හොඳට දෙන්න. ඒ වගේ මේ එන කට්ටිය අන්තිමටම රූපලාවන්‍ය කරගෙන ඉන්නේ. හුත්තට ඇඳලා මාලා දාගෙන පන්සලට එන්නේ. ඇවිල්ලා සංගේ මනමාලිත් එම මනමාලිත් මනමාලිත් ඔක්කොම එන්නේ ලස්සනට මගු ගෙදරට වගේ ඇදලා. ඉතින් සංඝයාට දාන බෙදලා. ඒ සංඝයා ඉතුරු කරව බත් ටික ගන්න එක තමයි ඒගොල්ලන්ගේ තියෙන ලොකුම මේ දිව්‍ය ඖෂධය. අංගට උපස්ථාන කරලා ඒ ටික එහෙම ඉන්නකට බලන්න. ඉතින් වරඳන්න ගියාට පස්සේ පන්සල් වල කරන දෙල්ලමනේ මං හිතේ පණිතරම් නිසා එතෙන් නැල එතෙන්වත් ඇවිල්ලා කච කච කච කච ගන්න පටන් ගන්නවා. දැන් මගුල් ගෙදරනේ. ඒ සයිඩෝට සයිඩෝ සමහර වෙලාවට මේ කියන උඹලා මගුලත් අකුලන ඵලයලන්න මේක ඇතුලේ භාවනා කරනවා කියලා කියන වෙලාවට මම දැකලා තියෙනවා. ඒ ඊට වැඩි ලේසි වැඩක් මම දැක්කා. ඒ බහා ඒ කෑ ගහන වෙලාවේ කවුරු හරි කැමරාවක් ගෙනල්ලා වීඩියෝ කැමරාවක් දාපුවම ඔක්කොම ලහත්තුනවා වගේ. ඒක වගේ බය ඇති උපකරණයක් මම දැක්කේ නෑ. ඕක දඟලන ඕන කෙනෙක් ළඟට ඒ වීඩියෝ කරනවා මම ඉතින් වීඩියෝ කරනකොට මාත් දැක්කා එකපාරට මාත් නිකන් බුදු වෙනවා. මේ එතකන් ඩාඩි දවදව කකා හිටියේ. දැන් නෑ ඕම පිළිවෙලට අනනවා අනනවා අනනවා අනනවා ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා රසයි රසයි රසයි රසයි. බුදුහාමුදුරුවෝ ආවට වැඩි බයයි වීඩියෝ කරනවා. මේ වීඩියෝ කැමරාවක තමයි සතිය කියන්නේ. අපි ඕන වැඩක් කරනකොට ඒ වීඩියෝ කැමරාවකට දැම්මට පස්සේ පුදුම සංවරයILLක් එන්න පටන් ගන්නවා. මේ සංවරය අප්‍රමාදීව දා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙන මිනිහ පිටේ ඉඳලා බලනවාගේ බලන්න පටන් අරගත්තොත් දැන් ඒකේ ඔබ දෙපැත්තක් තියෙනවා හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. අද ඇමරිකාවේ ඕනම වීදියකට ගියොත් හැම වීදියකම කැමරාවක් තියෙනවා. හැම සුපර් මාකට් එකකම කැමරාවක් තියෙනවා. හැම පෙට්‍රල් ෂෙඩ් එකකම කැමරාවක් තියෙනවා. ඇමරිකා පෙට්‍රල් ෂෙඩ් වල සමහර ප්‍රාන්තවල පෙට්‍රල් ගහනා ඉන්නවා. අනිත් වගේ නේ වාහනේ ගිය ගමන්ම වීඩියෝ වෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ බිල ගෙවල යනවා දැක්කොත් ඒ වීඩියෝ ක්ලිප් එක අයින් කරනවා බිල ගෙවල නැත්තම් හරියට වාහනේ නැතර කරනකොට නම්බර් ප්ලේට් එක තමයි කැමරාව වදින්නේ. ඊට පස්සේ බිල ගෙවල නැත්තම් ඒ ප්ලේට් එකේ නමට චාර්ජ් ෂීට් එකක් එනවා. ඉතින් මදාවියෝ කරන්නේ හොර ප්ලේට් එකක් ගහගෙන ගිහිල්ලා පෙට්‍රල් ගහන්න යනවා. ඕකට නම්බර් ප්ලේට් එකක් අහලා ගිහිල්ලා අරගෙන යන එකයි කරන්නේ. ඉතින් ඒ නිසා අපිට පේන්න තියෙන්නේ මේ මම මේ කියන හදන පොලිටික්ස් පැත්තක්. අපිට පේන්න තියෙන්නේ මේ නිසා සමාජයේ තියෙන ප්‍රකාරකම් අඩු වෙලා කීකරු වෙනවා කියලා. මොකද ඒක නෙවෙයි ඇමරිකාව ඇමරිකා ගාන්මන්ට් එක ඔත්තු බලන හැටි මේ පේන්නේ. ඒගොල්ලෝ ඒක දිගේ ගිහිල්ලා කියනවා ඒ කැමරාව විතරක් නෙවෙයි දැන් කිසිම කෙනෙකුට මොනම දෙයක් කරන්න බෑ. ඒ ඇමරිකන් ගාන්මන්ට් එකේ තියෙන රහස්‍යත්ව සේවාවට අපිට ඕනේ අපි අනේ ඕනේ දැන් බලතැකි ඒ සෙල්ෆෝන් එකක් ගෙනියනවා සෙල්ෆෝන් එක ඕෆ් කරලා තිබ්බත් ට්‍රැක් කරනවා. කාර් එකක් ගෙනියනවා කාර් එකේ ස්විච් එකේ තියෙන ලොක් කරලා තියෙන ඉලෙක්ට්‍රොනික ගැජට් එක ඒක ට්‍රැක් වෙලා තියෙනවා. ඒ අපි කොහේ ගියත් මැප් වෙලා තියෙනවා. ඒක ඒ පොලිටික්ස් කරන වැඩක්. ඒ කටියට ඕන තොරතුරු ගන්න මේ වැඩේ කරනවා සමාජයට හම්බෙන ලාභය තමයි හොරෙකුට ලේසියෙන් පැනලා යනවා. මොකද කොයි වෙලාවෙ කොතන ට්‍රැක් වෙනවද දන්නේ. වගේ අපේ කෙලෙස් කොයි වෙලාවෙ කඩාපනින දහන සුපර් මාකට් එකක් වගේ තියෙන තැන කෙලස් හොරු කඩාපනින වගේ හැම වෙලාවෙම වීඩියෝ කැමරාවක වැඩ කරනවනේ ඒන හොරා දාන්නවා කොහෙන් ට්‍රක් වෙයි ගන්න කියලා. ඒ කැනඩාවල හිටපු එකෙක් කිව්වා මේ මිනිස්සු ඇවිල්ලිවල වෙලා කවුන්ටර් එක ආව සූට්කේස් එක බිම තියලා කතා කරගෙන ඉන්න ටිකට සූට්කේස් කුස්සා. අමතේ කාව ගා. මොන විදිහේ මෙයා ඉඳලා තියෙන කවුන්ටර් එකේ මොන විදිහවත් කරන්න බෑ ඒ අමුත්තා මේ ක්ලේම් කරලා තියෙන හෝටල් එකක් ටිකට් එක. වීඩියෝ ක්ලිප් එක බලනකොට හොරාව. අපි ටොරොන්ටෝ විහාරයට ගියා. විහාරයට ගහලා ඉවරලා බලනකොට වීඩියෝ ක්ලිප් එකට ආපුලා තිබුණා පෙට්‍රල් බෝම්බ ගහලා දුවන. ඉතින් ඒක නිසා අතර හැබැයි ඔය ඒකේ ඉස්සල කේස් එකේදී නම් මනුස්සය ඇල්ලුවා කිව්වා දෙවෙනි කේස් එක අල්ලගන්න බැරි වුණා. මේ තොරතුරු ලැබුණාට පස්සේ මේ වීඩියෝ කැමරාවේ රෙකෝඩ් වෙනවා කියලා දැනගත්තට පස්සේ ඉබේම සංවර වෙන ගතියක් එනවා. ඒ නිසා සත්‍ය දියුණු කරගෙන ගිහිල්ලා අපි ඉස්සෙල්ලා මේ විඥාන නිසා නාම රූප පහළ වීම බයට කාරණාවක්, කාණකින් තොර කාරණාවක්, න්‍යායපත්‍රිකින් තොර වෙන කාරණාවක් කියලා ඉච්ඡාපංගතයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ නාම රූප මතුවෙන මතුවෙන කොයි නාම රූපේ වුණත් ඒ කණේ නාශයේ දිවේ මතුවෙන වෙලාවෙදීම අප්‍රමාදීව ඒක අල්ලගත්තොත් මූල කර්මස්ථානේ නොවුණා ඒකේ යම් චිත්ත නියමයක් හෝ එහෙම නැත්නම් මතුවෙච්ච අරමුණේ නිමිටි ගැනීමෙන් ඒකේ ස්වභාවික ලක්ෂණ හෝ එහෙම නැවතත් තමයි මූල කර්මස්ථානයේ එන්න තියෙන ප්‍රස්තාව වශයෙන් හෝ ආචන්ත රාශියක් තියෙනවා. ඒක දැනගත්තට දැනගත්තට පස්සේ යෝගාවචරයට කල්පනා වෙන්න ඉඩ තියෙනවා මේ විදිහට මේ හිතේ කරන මේ මේ ට්‍රික්ස් මායා කල්ල කවද ඉවර කරන්නද කියලා ඒ තරමට මේ විඥානයේ කිසිම ලැජ්ජාවක් බයක් චකිතයක් මොනම මායමක් මායමක් නැහැ මොනම දෙයකටත් මායි කරන්නේ ඒ නිසා පච්චත්තාපේ නිරුතුන අපෝ මේක බය ඉවර කරන්න බැරි වෙයි කියන කොච්චර චිත්තක්ෂණ කීමද දවසකට කොච්චර මෙයා ඇහි කනින් දිවෙනසේ පනිනවා බලන් බලන් ඉන්නකොට දවසක තේරෙයි මේ මම බලන්නේ මගේ මනස නෙවෙයි මුළු මානවයගේම මනස කියලා අපි දෙන්නේගේ වෙනසක් නෑ මේ හිතේ තියෙන කෂල ගතිය. අපිට බේරෙන නම් අපි වෙන වෙන අම්මලාගේ දරුවෝ වෙන වෙන මේ පසුබිම් වලින් පැනනගිලා ආවයි කියලා. මේ මායාකාරී ගතිය විඥානයේ තියෙන මායාකාරී ගතිය අතින් දෙන්නේගේ කිසිම වෙනසක් නෑ. යම් දවසක Taman ඒ ඒ පද්ධතිය සර්කිට් එක නැත්නම් ඒකේ සමීකරණය දැනගෙන ඇතුළට යන්න යන්න යන්න තේරෙන පටන් අර ගන්නවා. මේ දේ අනික් Taman ඉස්සරහා භාවනා කරන මනුස්සයා දැනගත්තත් නොදැනගත්තත් එයාගේ හිතෙත් වෙන්නේ මේකම තමයි. මම සතියෙන් හිටියත් නැතත් වෙන්නේ මේකම තමයි. ඒ නිසා මේ මේ ප්‍රයත්නය තුල අප්‍රමාදය තුල සතිය තුල අපි මේ මානව අවුරුදු 40000ක් ලෝකේ ජීවත් වුණා. මේ මුළු 40000ම ඉතිහාසයේ ඉදු කරන්න පුළුවන්. කොහොමද මේ ප්‍රතික්‍රියා කරන්නේ? මේක අපි චාල්ස් ඩාවින්ගේ මතයේදී කිව්වනම් natural selection. ස්වභාවික වර්ණ. මතක තියාගන්න ස්වභාවික වර්ණයේදී අපේ ඉත හැදිලා තියෙන්නේ බාධාවට අභියෝගයට එක්ක හැඩගහන එක පහර දෙන එකට. කවදාකවත් හොඳ දෙයට ප්‍රතික්‍රියා කරන හැටිෝ ක්‍රියා කරන ආකාරයේ ස්වභාවික වර්ණයට වළංගු නැහැ. ඒක හරියට කියනවනම් වෛද්‍ය ශාස්ත්‍රයේ දන්න හරියක් දන්නේ ලෙඩ වුණාට පස්සේ සනීප කරන්නේ මිස ඒකේ කොටසක් වෙන මහජන සෞඛ්‍යය දෙන්න නොවීම පිණිස කටයුතු කිරීම වෛද්‍ය විද්‍යාවට වෛද්‍ය විද්‍යාවට මායි වෙන්නේ නැහැ මොකද ඒකෙන් කාණක් හම්බ කරගන්න බෑ. මනුස්සයෙක් ඒක දුන්නට කිසිදයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒක විශේෂණ කරන්නේ මේක මේ මානව වෛද්‍ය විද්‍යාව දෝෂයක් නෙමෙයි මේ ලෝකේ හැදිලා තියෙන හැටි. ඒ නිසා අපේ මනස දන්නේ තර්ජණයට බයට අභියෝගයට ක්‍රියා කිරීම පිළිබඳව අපිට කිසිසේත් ඉගෙන ගන්න දෙයක් අපි කවදාකවත් දන්නේ සද්ධර්මයේ ක්‍රියා කරන්න හැටි. අපි කවදාකවත් දන්නේ සාධාරණයේ ක්‍රියා කරන්න හැටි. අපි කන්නේ නෑ බුදුන් කෙනෙක් ඉදිරියට කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. එතකොට අපිට බය හිතෙනවා. මොකද අපේ හිත ගොඩනැගිලා තියෙන මේ ස්වභාවික වර්ණය නම් ස්වභාවික වර්ණය කියන්නේ බැලන්ස් එක. ඒක අනිවාර්යයෙන්ම කෙලෙස් වලට ප්‍රතික්‍රියා කිරීම තුලින් කියන නිසා අපි ඒ අංශේ බලවත් වෙන්න වෙන්න සෞඛ්‍ය සම්පන්න මනසයි සත්පුරුෂයෙක් ගාන ගියම කරන්නේ කොහොමද? සද්ධර්මයේ කරන්නේ කොහොමද කියන එක අපෙන් මැකෙනවා. මොකද අපි නිතරම බයෙන් ඉන්නේ. අරකින් පහර දෙයි මේකෙන් පහර දෙයි කියලා සැකෙන්නේ. ඉතින් මේ අතින් බලනකොට අපි අතර කිසිම වෙනසක් නැහැ. ඔක්කොම තියෙන සමාන මානව මනසක්. ඒක නිසා මේ පොඩ පොඩ හරි කමක් මේ හිත පිටපයින්කොට හෝ වේවා මූල කර්මත්තනේ හෝ වේවා සතිය කැඩිලා පශ්චාත්තාප වීම හෝ වේවා භවන හරියයි කියලා උද්දම්මනන වෙලාවේ හෝවා කිසිසේත්ම ওই සිද්ධි වල වෙනසක් නැහැ. ඔක්කොම නිකන් චිත්ත ධර්ම වගේක් වැඩ කරන්නේ. දැනගත්තට පස්සේ මේක යාන්ත්‍රණය මේක සමීකරණ දැනගත්තට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ හැම විනෝදාංශයකින්ම හැම ඈකරන දිනාසේ පිනවීකින් කරන්න මේකට තියෙන අවස්ථාවක් නැති කරලා අපි සම්පූර්ණ බාහිර අවර්ති වෙලා සම්පූර්ණ පිට දේවල් ගැන කල්පනා කරලා මේ අත්‍යන්තෝ වැදගත් කාරණාව වසහායන ඒකෙන් අවස්ථාව නැති කර ගන්න. ඒ නිසා මේ වගේ වෙලාවක ලාවට හරි කමන යාන්ත්‍රමට හරි කමන්නේ අරමුණ ගන්නකොට මේකට ප්‍රියමනාපමනාව පාලවෙ නැටි. ඒ නිසා අපි අමතක කරන අරමුණ පිළිබඳ හිඟීමක්වත් අපිට නැති වෙන හැටි වගේ දෙයකට යන්තමට හරි හිත ඇරෙනවා නම් හිතන්න අපේ හිත කොච්චරක් ඇතුළට යන්න ඕනිද? බාහිර අමතක කරන්න ඕනද මේ වගේ ධර්මතාවයකට අපි පිළිගන්නේ. ඒකත් කවුරුත් කරලා දෙන දෙයක් නෙමෙයි. දාන දීලා මේක අපිට ලබන්න බෑ. සිල් රැකලා මේක ලබන්න බෑ. අනියම් වශයෙන් මිසක්ක. සම්මත භාවනා කරුවොත් මේක හරියන්නේ අනියම් වශයෙන් මිසක්ක. හරියටම කෙලෙස් උපදිනකොට, හරියටම හිත පිට යනකොට, හරියටම මනාවේ පහළ වෙනකොට, හරියටම මනාවේ පහළ වෙනකොට, එතනදිම එළඹ සිටි සතිය આવොත් ඇත්තටම සතියෙන් එළඹ මේ මනාපිට පහළ වෙන සතියද අමනාපිට පහළ වෙන සතියද හොඳ කියලා ඒව නිකන් විකාර කතාව විතරයි. කෙලෙසේට පහළන සතියද හොඳ කුසලයට පහළන සතියද හොඳ කියලා ඒව නිකන් මේ ලෝක සම්මතය පමණයි. සතියට ඒ මොකක්වත් නැහැ. කවදා හෝ අපි ඒක කපාට කපාට ඇතුළට ගියාම ඉතුරු වෙන්නේ මේවා හේතු බල ධර්මයක සිදු වෙන දේවල්. මට තියෙන එකම දේ තමයි යාන්ත්‍රණය දැනගන්න. යාන්ත්‍රණය දැනගත්තා ඒ න්‍යාය ධර්ම වෙනස් වෙන්නේ. චිත්ත නියාමයේවත් උත් නියාමයේවත් කම නියාමයේ මොනක්වත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපිට ප්‍රෙඩික් කරනවා කියන්න පුළුවන් කල්ලාතුවා කර්ම නියාමානුකූලව මේක වෙනවනම් ඉතින් මොකද කරන්නේ අපි කරපු එකක් තමයි මේකදී අලුතෙන් කර්ම රැස් නොකිරීම පිණිස අලුතෙන් චේතනා පාලන කිරීම පිණිස අපිට පරිත්‍යාග කරගන්න පුළුවන්. බීජ නියාම චිත්ත නියාම උත් නියාම වගේ මේ දේවල් ඉගෙන ගන්න සත්‍ය බලලා කියන වගේ මේක මෙහෙම නයි ඊගාට මේකයි වෙන්නේ කියන සමහරලාට ප්‍රක්ෂේපණ කරන්න පුළුවන් තරමට වගේ තේරෙන පටන් ගන්න මේ මිනිස්සයා මේ යන්නේ කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා අරක යන තාලෙන් කියා ගන්න පුළුවන් වෙන විදිහට තමන්ට වර්තමානයේ ලැබෙන චිත්තක්ෂණයේ තහවුරුව අග්මේ ඥාන වශයෙන් අනිවාර්යයෙන්ම ඉස්සරහට පස්සට අපිට ආලෝකයක් ලබනවා. ඒක කියන සර්වචනාංශේ පාඩේ වඩිනකොට හෝ වේවා උන්වහන්සේ බඹයක් තුර බලන්න ගියාට ගව්වක් ප්‍රදේශයේ සිටින සෑම සත්‍යයක්ම සෑම ගන්ධයක්ම සෑම රූපයක්ම උනාංශගේ ඥාණයට අහු වෙනවා. බැලු බැලමන තියෙන බොහෝම ශාන්ත ඉඳුරන් සහිතව ඇතුළට නිමිච්ච ගතියක් පේනතියි. ඇතුළට නිමිච්ච ගතිය කොච්චර බලවත්ද කියනවනම් බාහිර සම්පූර්ණ පිළිබඳව නිකන් හරියට එයාපෝට් එකේ වටේට කිලෝමීටර් 30ක් ප්‍රදේශයේ රේඩාර වලින් කවර් වෙලා තියෙනවා වගේ අරසාවක් තියෙනවා. අපි හිතන්නේ මේ බාහිර අරසාවෙන් තමයි අපිට අරසාව සැලසෙන්නේ කියලා. සබොත්යන් සඳහන් කරනවා සතියමයි අරසාව. සතිය අරසාව කියන කොන්දේට විස්තර කරන්න පුළුවන්. අපි සතිය අරසා කරනවා නම් සතිය අපිව අරසා කරනවා. ඒ නිසා සතිමත්ව සිල් රකින්නවා නම් සීලය හා සමාන ආනිසංස වලින් අපි රැකෙනවා. පය නැතුව. ධාමත්ම සතිමත්ව සමාධිය අරසා කරනවා නම් අපිට මේ දිට්ඨ ධම්ම සුඛයක් වශයෙන් විවේකයෙන් හටගත් ආව පීචි සුඛය ලැබෙනවා. සතිය යුක්ත විපස්සනා වාරසක් කරන ඇති හැටි. හිතපු දෙයක්ක බලාපොරොත්තු දෙයක්ක පොතේ තියෙන දෙයක්ක ඇති හැටි නිකම්ම ගහලා හෙළුවෙන් ප්‍රකෘතිව තියෙන තාලේ බලා ගන්න පුළුවන් වෙනකොට පේනවා මේක සියලුම මානවයාට පොදු ධර්මයක් නිසා අපි මේ කරගෙන යන වැඩේ අපි නෙමෙයි මම මේ වෙලාවේ මේ කරගෙන යන වැඩේ ওই හිතන විදිය ආත්මාර්ථකාමී වැඩක් නෙවෙයි පෞද්ගලිකත්වයේ කරන හදන වැඩක් මේක සම්පූර්ණ මුළු පද්ධතියෙන් පිළිබඳ අවබෝධයක් ඒක නිසා බුදුරජාණන්සේ කියනවා තමන් අරසා වෙනවනම් තමන්ගේ ඊට කරනවනම් ඒ මනුස්සයාගේ බාහිරට කාර්යයක් වෙන්නේ අනිවාර්ය පරිසරය අරස වෙයි. ඒ වගේම පරිසරය අරස කරනවා නම් ධර්මයේ විශ්ින් ඒ පුද්ගලයාට අරස කරනවා. ඒක නිසා ඒ අර සේදක සූත්‍රයේදී බොහොම ලස්සනට ඒක ਸਰවතරචි මතක් කරන එක නිඋපමාවක් මාර්ගයේ මිනිස්සු දෙන්නේ ගුරුවරයා ගෝලයා දෙන්න ගුරුවරයාගේ කර උඩ උණ ගහක් තියලා උණ ගහ උඩ ගෝලයා බැලන්ස් කරනවා මේ සර්කස් පෙන්. වෙනකොට ගුරුවරයා කියනවා ගෝලයාට කරක් නැගිටින්න ඉස්සලා ඔබ කරුණා කරලා මගේ කර උඩ තියෙන මේ උණ ගහ කියලා හිතාන මාව අරසා වෙන විදියට උඩ කරන් ගන්න කියලා. ඒක ගෝලයා කියනවා ෂෙයාර් මට නම් ඒක ෂුවර් නෑ. මම මං අරස වෙන සර් සර් අරස වෙන්නේ. කියලා බුදුරජාණන් සහනවා මේ දෙන්නේ කවුද හරි කියන. ඊට පස්සේ බුදුරජාණන් කියන මේ ගෝලයා කියන කතාව තමයි හරි. කවදාකවත් ගෝලයට බෑ ගුරා රස කරන්න. ගුරා කියනවා හැබැයි මේ ඔබ මගේ මගේ කරට රිදෙන්නේ නැති විදිහට පිටුම් ගහපන්. ඒකට මම පුළුවන් තරම් ඔබ අරස කරලා දෙන්නම් කියලා. ගෝලයා කියනවා එහෙම වෙන්නේ නෑ. එකයි මට කරන්න පුළුවන්නේ ඔයා ඔයාගේ වැඩේ බලා ගන්න මම මගේ වැඩේ බලා ගන්නම් එතකොට බැලන්ස් එක තියෙයි ඒකට අපිට ගියක් හරි හම්බ කර ගන්න පුළුවන් ඒක තමයි අපි මේ පද්ධතියක් වශයෙන් වැඩ කරනකොට තමන් හුදුට අරසා වෙලා සීයේ කටයුතු කරනවා නම් පද්ධතිය ඉබේම අරසා වෙනවා පද්ධතිය අරසා වීමෙන් තමනුත් අරසා වෙනවා නිසා ධම්මෝ අවේරක්කති ධම්මචාරී කියලා කියන්නේ තමන් සතිමත් වෙච්ච මට්ටමට අප්‍රමාදී වෙච්ච මට්ටමට තමන්ට අරසක් තියෙනවා ඒක හිතා ගන්න බෑ මොනම තාලෙන්වත් හිතා ගන්න බෑ මේ ශාසනය වෙනුවෙන් තමන් කරන වැඩ ටික 100ක් කරනකොට අනිවාර්යව ශාසනය විතරක් නෙමෙයි සියලු පැතිවල ආරසවසක් එතෙන්න එන්න තෙක්ම සැක හිතෙනවා නෑ නෑ නෑ අපිට පුද්ගලිකව මේවා හිතන්න වෙනවා අර කම එක කියන්නේ කවදා හෝ 100ක් නැත්නම් මුළු හදින්ම මේ ශාසනික කටයුත්ත ප්‍රමාද කටයුත්ත සත්‍ය කටයුත්ත අරසක් කරනවා නම් ඉදා ගන්න බැරි වෙන විදිහට සජීවී ධර්මයක් තියෙන්නේ. ඒ ඒ ජීවිතේට, ඒ ධර්මයට, ඒ ආධ්‍යාත්මයට, ඒ ගමනට ඕනේ සේරම කටයුතු සැලසෙනවා. ඒ නිසා පොදුවේ පටිච්චසමුප්පාද විශ්වාස කරනවා කියලා කියන්නේ පුද්ගලික අර්ථකථන දෙන්න යන්නේ නැහැ. පුද්ගලික තීන්දුව ගැන අදහන්නේ වෙනදී ධර්මානුකූලව සතිය යුක්තව එහෙම නැත්නම් අප්‍රමාදව නිරීක්ෂණය කරලා පරිත්‍යාගපාදයේ හේතුඵල ධර්ම අනුව මේක සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් ඒක ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හෝ එහෙම නැත්නම් මම මෙහෙම කරලා කොහොම හරි මේක කරනවා කියන දැඩි ආයාස හෝ නැතුව අර තතතාවේ ඉනේන දේ හැටියට ගත කරන්න පුළුවන් ගැටි ඉන්න පටන් අර ගන්නවා ඒක සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඊට වැඩිය උත්තරීතර දෙයක් වෙන ස්වභාවයට වෙන්නදලා බලනකොට වැඩිය උත්තරීතර දෙයක් බුදු මනසටවත් තේරෙන්නේ නැහැ ඉතින් එක චිත්තක්ෂණයක් ආස්වාසේ දන්නවයි කියලා කියන්නේ අන්නේ උත්තරීතරම තමයි එක චිත්තක්ෂණ ප්‍රසවාසය දන්නවයි කියලා කියන්නේ උත්තරීතරකම තමයි. අපේ යුතුයකම වෙන්නේ ඒ චිත්තක්ෂණය පුළුවන් තරම් සති මාත්‍රාව පුළුවන් තරම් දිගට පවත් ගන්න ඕනේ. ඒකෝට සති මාත්‍රාව තුලම පටිච්චසමුපාදයේ තියෙනවා. පටිච්චසමුපාදයේ තුලම ඒ හරහා ගිහිල්ලා සතියට එන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ අද අපි ඉදිරිපත් කරගත්තා වූ මේ සම්බන්ධතාව තුලින් හැම කෙනාගේම සති මාත්‍රාව වැඩෙන්න සතිපට්ඨානයි උත්පාදනයේ පටිච්චසම් පාදී තව තවත් කලෙලිවි පිණිසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් අත කරනවා සිය දිනාටම සැලසීම උදා වේවා දැන් බැගින් ඉඳින්නේ ඔක්කොම ලැබිලා තම තමන්ගේ වැඩේ වැඩි විතර කතා කරගෙන ඉවර කරගත්තාම ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද අපි හයාමාට පටන් ගන්නවා ඒ කන්තුරු වෙවි මේ කටට සුදු කිරීම කීයකින්ද කීයකින්ද එන තෙරුවන් සරණයි. මතක නැතුණා? දැන් එහෙනම් අපි දවසේ අවසාන කටයුත්තක් වශයෙන් සලකන්නේ නැතුව අපි හොඳ බණක් ඇහුවා හොඳට සතුටු වුණා කියලා ධර්ම ගමනේ යුක්තව චිර දිනාටම ලෝකේ පිටගන්න කැමති සියලුම දෙනා නම් වශයෙන් කියනවනම් සංවිධානයක් ඉදිරියට කරපු ඥාතිත්වය ඇති සියලු දෙනාම අපි මේ කතා කටයුතු දැකලා අනුමෝදනා ශීර්ෂයෙන් මුතිතාවෙන් යුතුව සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා අප අපටත් මේ පින් හේතු වාසනා වීමෙන් මේ ජීවිතයේදී මේ කෞතුක සී සම්බුද්ධ ශාසනයේදීම ඒ කියන ශාන්ත සුන්දර භාවය සාක්ෂාත් කරගැනීම පිණිස මේ පින හේතු වාසනා වේවා කියලා අපි එත්තාවතා ආදී කාතා සද්ධාන එත්තාවතාට නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං ඒවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා දෙබුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා දෙබුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා දෙබුම්මට්ටා දීවානාගා මහිද්దికා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 Satu, satu. Seperti Sadhu, sadu anumodami Anumodita කම්මාමි ධම්ම දක්වා සෝපටි සෝපටිත්ව සෝපටිත්ව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti භග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti නිනාති සමිච්ඡතු Sikhi